නැයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලු දෙනා ඒ සඳහා කරපත් වෙලා සාදු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේච පික්කවේ චිත්තස්ස කුපෙක්ඛි පක්ඛිදේසා අபிජ්ජා විසම ලෝභෝ චිත්තස්සෝ පක්ඛිලේසෝ ව්‍යාපාදෝ චිත්තස්ස පක්ඛිලෝ පක්ඛිලේසෝ තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ආරම්භය ලබාගත් පරිදි මේ දේශනා මාලාව සඳහා දේශනා විදිය සඳහා මාතෘකා වශයෙන් තියාගත්තේ සර්වචනාසේ විදින් දේශනා කරන්න දීච්ච වචන සූත්‍රයක්. ඒ සූත්‍රයට වට සූත්‍රය කියලා නම් කරලා තියෙනවා. ඒ සූත්‍රය සංග්‍රහ වෙලා තියෙන්නේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය කියන පොතේ. සමහර සංස්කරණ වලින් වස්තුපම සූත්‍රය කියලා සඳහන් කරලා තියෙනවා. මේකෙන් අදහස් කරන්නේ මේ වස්ත්‍රයක් නැත්නම් වෙද්දක් උපමා කරගෙන සර්වඥාන්සේ අපිට දේශනා කරන ලද ධර්මපරියායක් නම් කරන්න. ඒකෙදී සර්වඥාන්සේ ඒ සවැත්වර්ගයේ තෝරන රාම වැඩ ඉන්න වෙලාවක ඇතිවෙච්ච සංසිද්ධියක් හේතු කරගෙන සර්වඥාසේ සඳහන් කරලා තියෙනවා වත්තං සංචලිතං බලං ගහිතං කෙලෙසුනා වූ කුණුතරුණා වූ වස්තුවක් කරගෙන කවුරු හරි ඒකට වස්තු වර්ණ ගැනීම පිළිබඳව දක්ෂතාවය කෙනෙක් මේකට මම රතු පාට වර්ණය ගන්නවා කහ පාට වර්ණය ගන්නවා එහෙම නැත්නම් ගුරු වර්ණයක් ගන්නවා ආදි වශයෙන් වර්ණ ගැනීම සඳහා කටයුතු කළාට ඒ කෙලසිච්ච වස්ත්‍රය කුණතරවිච්ච වස්ත්‍රය තෙල්කුණතරවිච්ච වස්ත්‍රය වර්ණ ගැනීම දුරත්ත වර්ණ වර්ණ මේ වස්ත්‍ර කියලා ලබවට සඳහන් කරනවා අපේක්ෂිත වර්ණය ගන්නේ නැහැ ඒක දුරු වර්ණ වෙනවා කියලා අපි සිංහලට කියනවා අපරිසුද්ධ වර්ණස්සමේව. ඒක පිරිසිදු වර්ණ ගැනීමක් වෙන්නේ මොකද හේතුව කියලා කවචන කියනවා. ඒ වර්ණයේ දෝෂයක් නිසාවත් වර්ණ ගන්නවාගේ රදන් ගන්නවාගේ දෝෂයක් නිසාවක් නෙවෙයි. ඒ වස්ත්‍රය චලසිලාපු නිසා තෙල් කුණු ගෑවිලා තිබුණ නිසා ඒ නිසා යම් හේයකින් වස්ත්‍රයක් කෙලෙසිලා තෙල්කුණු ගෑවිලා තිබුණොත් ඒ වස්ත්‍රයට වර්ණ ගන්නවාගේ මනාපිය පරිදි කැමැති වර්ණයක් ගැනීම යදී වස්ත්‍රය දුර්වර්ණ වෙන්න ආසේ අපිරිසිදු වෙන්න අපිරිසිදු වර්ණයක් ගන්න ආසේ සර්වසත්‍ය සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක්ගේ හිත කෙලෙසිලා තියෙනවා නම් ඒ කෙනාගේ ඊගාව ගතිය ඊගාව භවය දුක්ගතියක් වෙනවා කියන්නේ. නැත්නම් අපාගාමී වෙනවා. ඒ නිසා වර්ණ ගන්නවා කවුරු වුණත් වර්ණේ මොනතරම් ඇහැපත් ප්‍රේමනාම දෙයක් වුණත් ඒ රෙද්ද අවසාන ඵලයේ කෙරෙහි ඍජු බලපෑමක් ඇති කරන්න ආසේ පුද්ගලයෙක් තමන් බුද්ධ ශාසනයක කටයුතු කළත් එහෙම නැත්නම් අබුද්ධෝත්පාද කාලයේ කටයුතු කළත් කරන වැඩේ හොඳ පින් අතේ ක්‍රියාවක් වුණත් එහෙම නැත්නම් යහ අදහසින් කරන දෙයක් වුණත් හිත අපේක්ෂිතුනා එහෙම නැත්නම් මුල අපේක්ෂිතුනා ඒකේ ප්‍රතිඵලය බුදුජානන් වහන්සේ කොච්චර වුණත් උනත් කරලද කෘත්‍ය මොනතරම් යහ ගුණයක් හිතලා හොඳ දෙයක් පල්ලා කරත් කරන ලද කෙනාගේ චිත්ත tattve මත යාට ලැබෙන දුර්ගුණ හෝ සුගුණ වෙනස් වෙනවා. ඒක නිසා ධම්මපදය පොත අරිනකොටම ඉස්සරහම තියෙන්නේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය. ඒ ලෝකයේ තියෙන ධර්මතාවය සියල්ලම මනස පූර්වකම කරගෙන ඒවට ඔක්කොටම මුල් වෙන්නේ මනසයි. මනෝ සෙට්ඨා ඒ අවසාන තීන්දුව තීන්දුව කිරීමේදී මනස ශ්‍රේෂ්ඨ කාර්යභාරයක් කරනවා. තමන් කරන දේ මනෝමයයි මනසෙන්ම තමයි තීන්දුව කරේ. මනෝසෙට්ඨා මනෝමය. මනසාංචේ පදුඨේන ඒ මනස දූෂිතනම් මනසාචේ පසුත්තේ පදුත්තේන භාසතිවා කරෝතිවා යමක් කියනවනම් යමක් කරනවනම් තතෝනං දුක්ඛමං වේති. ඒ කියන හැම වචනකින්ම ඒ කරන හැම ක්‍රියාවකින්ම තමන්ට සම්බන්ධ වෙත අනික් පාර්ශවයකට දුක කටිනවා දුක ගෙන දෙනවා අදියට ගල්ගුණාගේ කුරේ පිටිපස්සේ ගල් කරත්තේ ඇදලා ඉන්නාසේ. ඉතින් ඒක නිසා අපි මේ බාහිර කෘත්‍යයන් සම්පාදනය කරන්න ඉස්සරලා ඒව පිළිබඳව සැලසුම් කරගන්න ඉස්සරලා මේ මනස සකස් කර ගැනීම මූලික වෙන්න ඕනේ ඒ සකස් කරගත්ත මනසක් ඒ කෙනාට හිත හිතසුව සලකන වගේම දූෂිත මනස ඒ කෙනාට දිශෝ දිසඤ්ඤන්තං කෛරා වේදීවා කර වේදින මිච්ඡාපනිහිතං චිත්තං පාපියෝන තතෝ කරේ සමුච්චේ කෙනෙක්ගේ හිත මිත්‍යා දෘෂ්ටි සහ මිත්‍යා සංකල්පයන්ගෙන් බහුලව මිත්‍යා පණීතන ඒ කිනාට හොරේ කොරේ කොට කරන තමන් දඬුවමක් වගේ වෛරක්කාරයෙක් වෛරක්කාරයෙක් කරන දඬුවමක් වගේ තමන් තමන්ට විනය කැට ගන්නවා අර වැරදිවට අල්ලා ගන්නලද දෘෂ්ටි නිසා සංකල්ප නිසා ඉතින් මේ දෘෂ්ටි සහ සංකල්ප සකස් කර ගන්න නැතුව අපි මේ කයට හිතට වචනයට සැපදෙන කර්ම කොච්චර රැස් කරත් ඒක අවසානයේ දුගතියකට නරකකට හේතු වෙනවා ඒක නිසා ඒ ධම්මපද ගාථාව ඇහුවත් එහෙම නැත්නම් මේ විශෝති සංඥාන්තම් පයි කයිරා කියන ධම්මපද ගාථාව ඇහුවත් එතන තමයි වස්තු සූත්‍රයේ මුල් කොටස ඇහුවත් සංවේදී කියන කොට ලොකු බයක් උපදිනවා ඒකවල තමන් දන්නවා තමන්ගේ හිත කොච්චරක්නම් කෙලෙස් සහිතද කියලා එවගම තමන්ගේ කාලයෙන් කොච්චර කාලයක් කොච්චර ප්‍රදේශයක් මේ හිත සකස් කිරීමට ගත කරලා තියෙනවද කියන එකත් සසඳලා බලනකොට ඒ සම්බන්ධයෙන් දොස් නැති හැටි චෝදනා කළ හැකි දෙවන්නේකුත් නැති නිසා ඒ කෙනාට ලකූ සංගීතයක් ඇති වෙනවා යනවා බලනකොට බුදු ජානක වහන්සේ මේ කරන ප්‍රකාශය පු탁ඥයට සාපයක් වගේ. හරියට තේරුම් ගන්න කෙනාට විශාල සාපයක් වාඩි වෙනවා. හරි බයක් උපදිනවා. නමුත් සර්වඥ වහන්සේ තමක් ලෝකේ උපදින්නේ එහෙම මේ දැනටමත් දුක් විඳින අමුදරුවන් රකින්න යුතුය කරන ඒ පු탁ඥයට තවත් දුකක් හකින්නවත් සාපයක් කරවත් නෙවෙයි. ඒ නිසා සර්වඥ වහන්සේ මේ විදිහට සංවේගය පහල කරලා ඒ පහළ වෙච්ච සංවේගයේ අනුව අර්ථ කුසලයේ සලකන කෙනාට අර්ථ සිද්ධිය සලකන කෙනාට තමන්ගේ හිතසුව සලකන කෙනාට ප්‍රතිපදාවක් දෙනවා. මේ බව මේ තේරෙනවන තමන්ට ඒ සඳහා කළ යුතු ප්‍රතිපදාව මේකයි කියලා සර්වඥයන් සඳහන් කරනවා යම් විදියකට නොකලස් වස්ත්‍රයක් පෙරකුණු නොගෑවිච්ච වස්ත්‍රයක් කහපාට හෝ රතු පාට හෝ මදටි වර්ණ හෝ වර්ණකයකට දානකොට පදන් ගන්නවන්න ඒක මනසේ සමසේ වර්ණේ උකහා ගන්නාසේ යම් කිසි කෙනෙක් තමන්ගේ හිත පිරිසුදු කර ගන්නවා නම් උපක්ලේශයන්ගෙන් සංකලේශයන්ගෙන් දුරු කර ගන්නවා නම් ඒ කෙනාට හිතේ මේ අසංකලිත භාවය නිසා නොකලසුණු භාවය නිසා සුගතිය කැමති වෙන්න පුළුවන් කියලා. සුගතිය අපේක්ෂා කරන්න පුළුවන් කියලා. ඒක නිසා අපිට මේ ඉපදිච්ච ලෝකේ ඉපදිච්ච මනුෂ්‍යාත්ම භාවයේ ලැබිච්ච බුද්ධ ශාසනයේ අපිට කියන්නේ මේ චිත්තක්ෂණයේ ක්ෂණ සම්පත්තියේ අපේ ජීවත් වෙන එකේ අර්ථය මොකද්ද? අපි අවසානයේ සාක්ෂාත් කරගන්න හදන්නේ මොකක්ද කියන එක පිළිබඳව මිනිස්සු කල්පනා කරන්න වෙලාවක් නැහැ. ඒ තරම්ම යුතුයකම් මේ තරම්ම වගකීම් මේ තරම්ම චිත්ත පීඩා ඒ වගේම අසහනකාරී ජීවත් වෙන ලෝකෙක මොකටද මම මේ ජීවත් වෙන්නේ නැත්නම් ජීවිතේ සාර්ථකත්වය කියලා කියන්නේ මොකක්ද කියන එක සාමූහික වශයෙන් හොයන්ට යන විශාල ජාති අතර සංකම් සමිති සමාගන්ති ඒවා කොච්චර ලොකු දිනුනත් වඩා වර්ධනය සිද්ධ වුණත් ඒ එක එක මිනිස්සෙකුට තියෙන අසහනේ අපමල් රේණුක තරම් අඩුවීමක් වෙලා නැහැ. ඒ නිසා සර්වඥාන් වහන්සේ ඉදිරිපත් කරන මේ ප්‍රතිපදාව තුළ සර්වඥාන්සේ පෙන්වන මේ ජීවිතය පිළිබඳ සංදර්ශනය තුළ තෑයෙන සාධාරණ සත්‍යයක් ඇති වෙනවා කෙනෙකුගේ සුද්ධියක් කෙනෙකුගේ අභිවෘද්ධියක් සමිතියකට සමාගමකට සාමූහිකව බහුජන සමාගමකින් කරන්න පුළුවන්. ඒ වෙනුවට හැම තැනකදීම ඉඟියක් තියෙනවා සර්වචන් වහන්සේගේ උඹට සැපගෙන දෙන්නේ සමාගමකින් සමිතියකින් නෙවෙයි උඹට දුකගෙන දෙන්නේ සමිතියකින් සමාගමකින් නෙවෙයි උඹට සැපගෙන දෙන්නේ දුකගෙන දෙන්නේ උඹේම හිතේ කිලිටින් කිලිටි බව නිසායි ඒක නිසා ඒ බාහිර සමිති සමාගමකින් ආයතනයකින් තමන්ට අරසාව හෝ සුවසිද්ධිය සලකනවා කියලා හිතන හිතිල්ල ඒ පුද්ගලයා සත්‍ය වසන් කරගන්නට ප්‍රශ්නේ පැනයන්ට කරන දෙයක් මිස සදා පසුව සිද්ධිය සලකන්නේ නැහැ සලකනවා නම් සලකනවා නම් සිද්ධ වෙන්නේ තමන්ට පිට තමන්මයි තමන්ගේ විනාශය තමන් නැතේමයි නිසා කවදා හෝ කෙනෙකුට අනු පිට සෙව්වොත් වෙයි වෙනසිල්ල කියන කාරණාව තේරුම් අරගෙන මට මේ ලැබිච්ච බුද්ධෝත්පාද කාලය එවගේ මේ ලැබිච්ච මේ මනුස්සාත්ම භාවය ලැබුණා වූ ක්ෂණ සම්පත්තිය තමන් මොනතරම් වගකීමකින් කටයුතු කරනවද කියලා සලකා බැලුවොත් අද ලෝකයේ අන්ධ භූතයි. කිසිම කෙනෙක් මොනම හේතුවක් නිසාවත් මේ කරදර ආවේ මම නිසාය මේ කරදරෙන් ගැලවීම කියන්නේ මගේ අතිය කියලා හිතන්න බයයි. ඒගොල්ලෝ හිතන මේ කරදරේ ඉන්නේ ਸਰවලදාර දෙවියන් වහන්සේ කියලා. මට පිළිතුරක් ලැබෙනවා ලැබෙන ਸਰවලදාර දෙවියන් වහන්සේගෙන් මේ විදිහට බුදුහාමුදුරුවෝ ඒවත් උඩපත් කරගන්න හදනවා. නිසා ගන්න ගන්න කවුරු හරි දේවත්වයටපත් කරගන්නවා. මහා සම්පත රජගෙනපත් කරගන්නෙත් අපි එක්කෙනෙක් දේවත්වයටපත් කළා එයාට. එයාගෙන් අපිට අනුකම්පාවක් ආදරයක් බලාපොරොත්තු වෙනවා. එතන අපිට කරදර ආවේ මේ රජයේ හොඳට තියෙන සාක්ෂියෙන් හරි අපිට නිදාතර කරුණු පෑන්න පටන් අර ගන්නවා. ඒවා සම්පූර්ණ සම්පතලා. හරිම අමාරුයි තේරුම් කරලා දෙන්න තේරුම් ගන්න එතන අපිට පෞරුෂත්වයක් නැහැ. මේ සිදුවෙන ආශයක් සම්පූර්ණ චිතුලා කියන්නේ කවුරක්වත් නිසා නෙවෙයි මගේම චිත්ත tattve නිසායි ඉතේ කෙලසීම නොකෙලසීම මතයි නමුත් ඒක මේ බය කරන්න මන්දෝත්සාහය කරන්න මන්දබුද්ධික කරන්න ඉච්ඡාමාගත කැටි කරගන්න බුදුජානන් වහන්සේ ඉස්මතු කරන්නේ මේ ගැලවීමත් විමුක්තියත් සුගති භාවයත් උඹාටේ කිසිම සාස්ත්‍ර මාචරමකට ඒ වගේ මිනිස්සුෙකුට තියෙන උත්තරීතර බලය දේවත්වයේ ඉක්මව උත්තරීතර බලයක් සර්වධාරි දිවියක් ඉක්මව උත්තරීතර බලයක් මහා ප්‍රඥා ඉක්මව උත්තරීතර බලයක් හැම මිනිස්සෙක් ළඟම තියෙනවා කියන්න කිසිම කෙනෙකුට පුළුවන් කමක් ලැබුණේ නැහැ ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනකොට හැම මිනිස්සෙකුටම ඒ ඕනේ නම් බුදු වෙන්න පුළුවන්. ඕනේ නම් පසේ බුදු වෙන්න පුළුවන්. ඕනේ නම් රහත් වෙන්න පුළුවන්. ඕනේ නම් නිවන් දකින්න පුළුවන්. හිතනවා නම් ඒක තියෙන්නේ අසවල් කාරණේ මත අසවල් සාක්ෂිය මත අසවල් පුද්ගලයා මත අසවල් ආයතන මත කියලා ඒක දුක්ත ආත්මවාදයකට වැටෙනවා. මේක තියෙන සංකල්ප මගේ ඇත්තේ කියලා යම් කෙනෙකුට කල්පනා වෙන්න තරම් උපනිෂ්ඨේ සම්පත්තියක් ලබනවා කියන එක පුංචි වැඩක්. ඒ නිසා මේ වගේ දේශනාවකට ඇහුවට මේ වගේ වැඩ රාජකාරී කටයුතු කරනකොට කොච්චරක් දුරට මගේ පිරිහීම හෝ ගැළවීම කියන්නේ මම තුලමයි කියන කාරණාව අතින් අපි කොච්චර ඉස්සරහට යනවද කියන එක 100%ක් මහන්සියක්. ඉක්තන්නම බෑ. ඒ තරමටම අපේ හිත තත්ත්වගත වෙලා තියෙන්නේ කවුරු හරි කෙනෙක් හොයනවා අපි මට වැරදුනේ අසවල් නිසා කේනා නිසා එහෙම නැත්නම් මට හරියන්නේ හරියට යනකම් පාව නිසා කියලා අපි හැම වෙලාවෙම ඒ යන්ත කෙනෙක් හොයන්න බලාපොරොත්තු වෙනවා. කාරණාවදී බෞද්ධයන් ගැටී සිටින අසරණ තත්ත්වය දිහා බලනකොට කිසිම කෙනෙක් කැමති නැහැ මේ සියලුම හැකියාවල් සියලුම ක්ෂණ සම්පatti සියලුම බුද්ධෝත්පාද කාලයේ තියෙන වාසිය සියලුමට සාර්ථක භාවයක් ලැබීමේ වාසිය තමන්ගේ අතට අරගෙන තමන්ගේ අභිවෘද්ධිය තමන්ගේ ප්‍රතිපදාව තමන්ගේ සුගතිය සාදා ගැනීමට කටයුතු කරන තත්ත්වෙට ආත්ම විශ්වාසයක් ඒකට කියන අවේක ප්‍රසාදය කියලා. නොසලින සද්ධාාවක් ඇති කරගන්නට ගාකමාරු කාරණා. ඒක ඒකයි අපි අත්හැරලා දාලා මේක මේ ඉපෙකේ පියාට බලාපොරොත්තු වෙනවා වගේ කියලා අත්හැරලා දාන්න නෙවෙයි අපි මේ මුළු ත්‍රිලභිය මේ භාවනා වැඩමුළුවක් කරන්න. උත්සාහ කරන බලනවා මේ අපි කරන සීල සමාධි ප්‍රඥා ශික්ෂා කියෙති. අපි මේ කරන අනේක විද ප්‍රතිපatti ප්‍රයත්න භාවනා ක්‍රම ඔක්කොම කියෙති කොච්චරක් මගේ ගැලවුම මන්ත්‍ර පමණයි කියන එක අදහා ගැනීම අතින් ඉස්සරහට යනවා කියලා බැලුවොත් ඒක තමයි අපේ අවධාන උපමාණය වෙන්නේ ඇත්තටම අපි එකක් වෙලා තියෙනවද නැද්ද කියලා. ඉතින් ඒකට එකක් කාලෙකට අපිට අතුදව බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේම සමාජයක් වශයෙන් එවෙන් තනියම යන කෙනෙකුට අත්දැවුවක් දීම සමාජ ප්‍රති ප්‍රතිකාරී කියන මට්ටමේ තමයි සමාජයක් තියෙන්නේ. ඉතින් දැනගෙන ඒ සමාජීත ඕන කළ කෙනෙක් ඔක්කොම සමාජශීලී වෙනවා ලක්ෂණ. සමාජයට ඕනලා තියෙන අපි සමාජයේ යාව යාව ජීවිත සාමාජික වෙනවා බලන්න. ඒක සර්වචනාන්තිකට පොඩි ඉඟියක් කරනවා. ජීවනක් සුගතියක් විමුක්තියක් කියනවනම් උදකලාව තමයි කියන්නේ. ඒක ඡාරි වෙන්න ඕනේ. ඒක සියයට ඒකපත්තක අදුතිය විවේකී ජීවිතයක් අවශ්‍ය කරලා තියෙනවා. මේ දෙක අතර තමයි අපි මේ හිර වෙලා අපි මේ දෙලොක් අතරමයි තමයි යෝගාවචරය කියන සතා ගත කරන්නේ. හරිම අමාරුයි මේ හුදකලාවට තන වෙන්න, විවේකයට තන වෙන්න, විස්රාමයට තන වෙන්න, අදුතිය දෙවන්නේ නැති ජීවිතයකට තන වෙන්න, ඒකසෙයියක තනියම බුදිය ගන්න, ඒක භක්තක තනියම වලඳන්න, එහෙම නැත්නම් ඒක චාරී තනියම හැසිරෙනවා කියන එක සමාජයේ පිටු පිටුපෑමක් සමාජයෙන් ඈත් වීමක් කියලා මේ කල්පනාව නිසා යෝගාවචරය හරි දෙපැත්තකට දෙතවර වෙලා තියෙනවා. ඉතින් ඒක තවත් ටිකක් ප්‍රශ්න අවුල් වෙනවා. සර්වචනාංශයේ විශ්ින්න ඇති කරන ලද සංඝ සමාජයේදී ආවා. ඒක සත්‍යයක්. ඒක සමාගමක්. ඒක ආයතනයක්. ඉතින් මේ තනියම සිවිය යුතු මේ ගමනේ කොහොමද මේ සංඝ සමාජය අර්ථකථනය කරන්නේ? එතකොට මේ සංඝ සමාජයේ සහ අනිකුත් ලෝකයේ පවතිනා වූ සමිති සමාගම් අතර මොන වගේ සමාන සම්බන්ධකම් තියෙන කියලා බැලුවොත් ඒක ජීවිතය වගේ ආගත් Tamangeම කැපවීමෙන් ඒකට ගත වෙලා ගත කරන කෙනා පිට ඉඳලා ඒව පිළිබඳ මත කතා ප්‍රකාශ කරන තුපියා බලනකොට දැනෙන පටලවිල්ලක් වෙලා තියෙනවා. ඒක නිසා බණ භාවනා කරන කෙනා මේ පූර්ණ කාර්යම යෙදී භාවනා කරන කෙනා සර්වචනසිකේ විචු ගැනීමකට හිත යොමලන්නේ කන නමලා ආන කෙනා නිතරම කල්පනා කරන්න ඕනේ මේ බණහන් අහන්න සාකච්ඡා කරන්න කරන්න සම පරියන්ක සක්මන කරන්න කරන්න තම තමන්ගට පමණක් ගඳා පවතින තමන්ගේ ගලවම තමන් ළඟ තියෙන කියන මේ අදහසට කොච්චර කිට් වෙනවද කියලා. ඒක අහන ප්‍රශ්නේ හැටියට ප්‍රශ්නයක් සාකච්ඡා කරන හැටියට එමෙතන තමන්ට තමා වශයෙන්ම කරලා ප්‍රතිපදා තුළින් ලැබෙන ප්‍රතිඵල අගය කිරීමේ කාරණා හැටිය බලනකොට පේනවා කවදද ප්‍රගතියක් තියෙන කාලෙද නැද්ද කියලා. හරි අමාරුයි මේ මේ කියන පැත්තේ සම්මාදිට්ඨිය සම්මා සංකප්ප ඇති කරගන්න. ඒ නිසා අපි වටබලල් යවිතිනවා නිතරම කවුරු හරි කෙනෙක් අපට ආශිර්වාදයක් කරાવી කවුරු හරි අපිට තල්ලුවක් දෙයි කවුරු හරි අපට මේ අපතාවක් කරයි කියලා. ඒ ඒ හිතනේ පතන හැම වෙලාවෙම තමන්ගේ පෞෂත්ව විදිනවා. තමන්ට මේ ගමන යන්න තියෙන හැකියාව ඉතින් මේ සූත්‍ර වලින් සර්වචන්සේ බොහෝම ලස්සනට පෙන්වා දෙනවා. යම් කෙනෙක් දන්නවනම් මේක තමන්ගේ පිට තමන් අතේමයි තියෙන්නේ කියලා වෙන කෙනා පළවෙනියම කළ යුතු දේ කතමෝච පිටුවේ චිත්තසොප්පකේසෝ යාදර ගන්න ඕන පක්ෂේස සහිතව කටයුතු කෙරුවොත් දුගතියකට යන්න වෙනවා පක්ෂේස දුරු කරලා ඒක පිරිසිදු කරගත්තොත් සුගතියකට යන්න ඕනේ නම් ප්‍රථමයෙන් තමන් අභිවෘද්ධිය පතන කෙනා එහෙම නැත්නම් අර්ථ සිද්ධිය වතන කෙනා අවශ්‍ය කරලා තියෙන්නේ මේ මමයා තුළ නැත්නම් මේ මා තුළ දැන් පවතින උපක්ලේශ ටික මොනවද කියලා ගන්න ගන්න. ඉතින් ඒකට මම කවුද කියන එක තමයි මේකට තියෙන ප්‍රශ්නේ. අපි සාමාන්‍යයෙන් දන්නවා අසවල් අයිඩෙන්ටි කාඩ් එක දින අසවල් බැංකුවක් කේසයිට අසවල් પાස්පෝර්ට් සංකේසයිට කියන මම කියලායි අපි මමයා අනන්‍යතාවය කරන්නේ. නමුත් සර්වචනාංශය සඳහන් කරනවා මම දැන් මෙතන කියන තැනට ගියාට පස්සේ මම යා කවුරු වගේද හම්බ වෙන්නේ පොදු සමාජයේ සමාජයේ විසින් අපිට පටවන ලද නම් වරන් තියෙනවා බැංකු විදුන් තියෙනවා ඩෙන්ටි කාඩ් නම්බරයක් තියෙනවා පාස්පෝර්ට් අක්ෂයක් තියෙනවා ෆොටෝ එකක් අලවලා ඒකද මේ මමයා කියලා කියන්නේ එහෙම නැත්නම් මම දැන් මෙතන කියන චිත්තක්ෂණය ගියාට පස්සේ මට අවශ්‍ය කරන්නා වූ අරමුණේ හිත දෙන්නේ නැතුව පිට අදින මේ වේගේ කෙලස් වේගේ මේ නීවරණ ටිකද මගේ අනන්‍යතාවය කියලා බැලුවොත් කලාසෘතික කෙනෙක් තමයි සමති වෙන්නේ මම යා කවුද කියලා දැනගන්න. මොකද දැනගන්න ගන්න උත්සාහයක් පාසා සතිය පිටවන්න පිටවන්න වැඩි වෙන වෙලාවක් පාසා තමන්ගේ උපක්‍රේෂ ටික තමයි තේින්න පටන් ගන්න. ඉතින් ඒක නිසා අසුචි වලකට දාන මිනිස්සෙක් ඒ වලකට දානකොට දාන්න ගන්ධත්තාරය ගැහලම ගාගෙන කරන කරන හැම වැඩේකදීම කෙලසෙනවා වගේ මේ උපක්‍රේෂයන් දැක ගැනීමේ කටයුත්තට යෝගාවචරය පෙළඹිලා සාර්ථකත්වයේ කියලා කියන්නේ තමන් තමන්ගේ උපක්‍රේෂ ටික හඳුනා ගන්න පටන් ගන්නවා. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට සුගතිය බලාපොරොත්තු වෙන්න ඕන. යම් කිසි කෙනෙකුට ආර්ථ සිද්ධිය බලාපොරොත්තු වෙන්න ඕන. යම් කිසි කෙනෙකුට ආර්ථ කුසලිය බලාපොරොත්තු වෙන්න ඕන. සුභ සිද්ධියක් බලාපොරොත්තු වෙන්න ඕන. තමා වශයෙන් ඒක නා දැනගත යුතු ප්‍රශ්නේ. ඇසීති ප්‍රශ්නේ තමයි කතමේච පිටුවේ චිත්තස පක්ඛිලේසෝ. මොකක්ද බලන්නේ? මට මය හිතේ කියන පක්ඛිලේස කියලා දැන ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් බලලා මේ සංසාරගත සියලු සත්‍යයේ නැත්නම් සියලු පුත්‍ත්ජනයන්ගේ ලයිස්තුව වෙනවා. පක්කේස ලයිස්තුව වෙනවා. මේ ඔක්කොගෙම මුළු මල්ලම ඉහළ පොදිය කියලා බැලුවොත් මෙන්න මේ ටික. එහෙම නැත්නම් තෝකාමික පැත්තෙන් සිතාකි සාරාංශය කල්පලක්ෂ පුරා සර්වඥාන්සේ පෙරම් කරනකොට උන්වහන්සේ තමන්ගේ ජීවිතයේ තිබුණු සියලුම පක්ලේශන් එකතු කරලා බුදුමානවයක පකේජ වශයෙන් ඉදිරිපත් කරනවා. මෙන්න මේ ලයිස්තුවේ අපි ඊට සාකච්ඡා කරා කේස ලයිස්තුවේ අභිජ්ජා විසම ලෝභෝ චිත්තසෝ පකේසෝ දැඩි ලෝභය විසම ලෝභය චිත්තෝ පකේෂ මෙන්න මේ හිතේ මේ උපක්ලේශය දැනගෙන මයලක මෙන්න මේ උපක්ලේශය තියෙනවා කියලා ඉති විදිත්වා අස්පනා පිට දැකගෙන ඒක නැති කෙලීමට කටයුතු කරන එකට අපි කියනවා සමත විදර්ශනා භාවනා ක්‍රමය කියලා. ඉතින් ඒක දකින්න ඉස්සර වෙලා පොඩි බඳගෙන අඬාවෝ ගාගෙන ඔබ නැති කරන්න උත්සාහ කරකට පයවර වායට පිටිකරා ආදීත් නැත්නම් අපිට පුළුවන් මේ මේ අභ්‍යාපාදයේ මේ අභිජ්ජාව එතන මේ විසම ලෝභය මේ දැන් ඉස්සර පිටට ඇවිල්ලා මට තියෙන ප්‍රධානම අස්පනා පිට තියෙන දේ තමයි මට තියෙන ආශාව. මට තියෙන විෂම ලෝභය කියලා ඒක දැකලා නැත්නම් කියලා දැක දැක දැන දැක මම මේක නැති කිරීම සඳහා කුමක් කළ යුතුද කියලා මේ උපක්ලේශයට බය වෙන්නේ නැතුව උපක්ලේශයට අඬාවෝ ගන්න නැතුව චිත්ත පීඩාවට ලක් කර ගන්න නැතුව පශ්චාත්තාප වෙන්නේ නැතුව මේක විනිවිද ගන්න ක්‍රමයක් එක්ක తాවකාලිකව මේක අල්මරා ගන්න ක්‍රමයක්. ඒක මේක විනිවිද ගන්න ක්‍රමයක්ද අපි මේ භාවනා වැඩමුළුවකින් බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව මේ උපක්‍රේස කියනවා කියලා උදාහරණයක් කියදී අපිට ගන්නවා වගේ මේ උපක්‍රේස නැති කරන්න දැඟලුවාට කවදාකවත් මේ උපක්‍රේස සහ සමාජ වර්තමාන මොහොතර මොහොතක සම්බන්ධතාවයක් ඉන්නේ. ඉතින් ඒ විදිහට මේ උපක්‍රේස ඉස්සරහට පත් කර ගැනීමම ප්‍රතිපදාවේ අත්‍යන්ත අංකයක්. ජනදතු පක්ෂයක් එක්ක අපිට හතක් ගන්න බෑ. ඒක නිසා අපි මේ භාවනා කරනකොට මේ අපිච්චාව ආශාව එතන තමයිකට විෂම ලෝභය කියලා කියනවා ඔය ආශාවකින්ද දැඩි ආශාව කියලා තමයි සඳහන් කරන්නේ අන්නේ උපක්‍රේෂේ එනකොට ඌනතමන දාලා ඉන්නකොට අපි ඒක අවාසනාවක් විදිහට සලකනවද වාසනාවක් විදිහට සලකනවද කියලා බැලුවොත් දානයේදී අපිට ඒක අවශ්‍යතාවක් සීලේදී අපිට ඒක අවශ්‍යතාවක් සමාධි භාවනාවේ අවශ්‍යතාවක් විපස්සනාවේදී වාසනාවක් මම මේක නැවතත් කියනවා අපිට අවශ්‍ය කියලා තියෙන මේ උපක්ලේශයට මුණට මුණ දෙන එක අපිට අවශ්‍ය කියලා තියෙන එක මුලිච්ච කරගන්න එක ඒ මුලිච්ච කෙරුවේ නැත්නම් හතර කවුද කියලා දාන්න නැත්නම් හතරට විරුද්ධ සටන් පක්‍රම අපිට සැලසුම් කරන්න බැහැ ඒ නිසා සටන් නිති වැදගත් නැතිව තමයි හතුරුම් දාවේ තියෙන බලය තහවුරු කරගන්න ඕනේ ඔත්තු බලන්න ඔත්තු බලලා තමයි ධාතු සමුදාවේ තියෙන බලවත්කම දැනගත්තා නම් සටහන් පක්‍රම ධාති කරන්න පුළුවන්. නමුත් අපි මේ ශාසනයත් කතා කරන්නේ අරුවත් ශාසනයේ දානයේදී අපි කරන්නේ මේ අවිද්‍යාව පිටු දකින්න හදනවා. ඉෂර ලෝකෙ පිටු දකින්න හදනවා. ඒ නිසා අපි දන් දෙනවා. අපි කියන්නේ වස්තු දන් දෙනවා. ඒ වගේම සීලයේදී සතුම් මැරීමක් අපි කරන්න හේතු වෙන යම් ලෝභයක් තියෙනවනම් හොරකමක් කරන්න තියෙන යම් ලෝභයක් තියෙනවනම් කාමීච්ඡාචාරය කරන්න තියෙන යම් ලෝභයක් තියෙනවා ඒක ඉදurun দমনය හරහා සීලය හරහා පිටු දකින්න උත්සාහ කරනවා සමාධියේදී ධ්‍යාන භාවනාවලදී චිත්ත ඒකාග්‍රතාවයෙන් හිත පුරවා ගැනීමෙන් තමන් ගන්නා වූ අරමුණක හිත නැවත නැවතත් යොදවමින් හිතට මේ විෂම ලෝභය මේ අවිද්‍යාව නොපැමිණීම සඳහා තුරුවන් කිරීමට කටයුතු කරනවා. නමුත් විපස්සනා දෙවිතර අර ක්‍රම තුනම අතේ තියාගෙන යායු තුනම අතේ තියාගෙන වෙත පැමිණිච්ච මේ ලෝභය මේ අවිද්‍යාව මේ විෂම ලෝභය විනිවිදින්න ගන්න ප්‍රයත්නයක් තියෙනවා. ඒ නිසා විපස්සනා යෝගාවචරයත් එතෙන් එනකන් සීල සමාධි ප්‍රඥා දාන සීල සමත භාවනා කරන එකන අතර මේ ලෝභයේ විශේෂ දක්වන ආකල්පවල වෙනසක් තියෙනවා කියන්නේ මම මේ වෙනසක් පැවති යුතුයි කියන්නයි මම මේ ඉඳගෙන ඉන්නේ ඒ නිසා විපස්සනා මට්ටමට කිය යෝගාවචරයා අස්පනාකට තමන්ට ඇතිවෙච්ච විශ්ව ලෝභයේ එනකොට එයා සතුටු වෙනවා දැන් මම සතුටට මූලට මුණ දාලා හිටියා. ඒ නැත්තම් කියනවනම් සෞඛ්‍ය පැත්තේ බලන මාගේ ලෙඩේ නිර්ණය කරගත්තා. මම රෝග නිර්ණය කරගත්තා. මට තියෙන අසවල් ලෙඩේ බව දැනගත්තා. ඒක මේ කවුරුත් කිව්වට නෙවෙයි. අස්පනා පිටාවට පස්සේ ඊට පස්සේ තමයි රෝගේ සුවකිරීමේ කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ යෝගාවචරයන්ගේ ක්‍රියාකලාප දිහා බලනකොට යෝගාවචරයන්ගේ ආකල්ප දිහා බලනකොට උගදෙනෙක් අර ඉතිරිපත් වෙච්ච අවිද්‍යාවට විෂම ලෝභයට හිත් කරගාටු ඇති කරගෙන පශ්චාත්තාප වෙලා ලැජ්ජාවටපත් වෙලා ඒ විෂම ලෝභය මගාරවන්න කරහැරලා යන්න කරන ප්‍රයත්න ආවම කියලා හිතාගන්න. ඇත්තටම කියනවා නම් ඊව එක සැරේ මොන දිල ඉවර කරන්න බැරි නිසා සමහර තැන්වලදී අපිට ඒක සාමාන්‍ය ප්‍රමාණය යටපත් කරගන්න බැරි මරා ගන්න සිද්ධ වෙනවා. නමුත් කවදා හරි මේක කෙලවරක් කරන තැනකට එන්න නම් ඒක මූණ දීලම දැකලම ඒ අපි තම විපස්සනා පාපාවෙන් කියනවනම් ඒ අපි ත්‍යාවේ ඒ විසම ලෝභයේ මේ මුලය මේ මැදය මේ අගය කියලා ඒක විනිවිදල තමයි කෙලවර කරගන්න පුළුවන්. ඒ කෙලවර කිරීමේදී ඒ ව්‍යාපාදය දැක දැන ගැනීම විදිත්වා කියලා කියන්නේ මූණට මූණ දීම අත්‍යවශ්‍යයි. ඉතින් ඒ සඳහා තමයි ඔය දාණයෙන් සීලයෙන් සමාධියෙන් අපි හිත ආර්ය කරගන්නේ. ඒ ආර්ය කරගෙන යම් වෙලාවක මගේ හිතේ තියෙන මේ උපක්ලේශය මේ අවිද්‍යාව මේ විසම ලෝභය ආපු වෙලාවක මම ඒක විවිධින් ඕනේ හරහා යන්න ඕනේ කියන කාරණාව තමයි මේ විපස්සනා විදී කරන අන්තිම කටක කියලා කියන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි සක්මන් භාවනා කර කර ඉන්නකොට අපි සක්මනේ මැද හරියදී කොහොම හරි මේවම මේ දකුණ වශයෙන් හෝ එවකම මේ ඉන්නේ අවිජිනීදී අවුවේ කියන අදහසින් හෝ අපි කොහොම හරි ඥාන බේර ගන්නවයි කියලා හිතමු. අපි සතිය පවත්වා ගන්නවයි කියලා හිතමු. අප්‍රමාද වෙනවයි කියලා හිතමු. ඊට වැඩිය අද සතුටක් තුනා වැඩි වෙලාවක් පියවර ගන්න පුළුවන් වුණා කියලා හිතමු. කොහොම ගියෙල් ඉවර වෙලා අපි සක්මණ කෙලවර හැරෙනකොට අර සතියේ පිටින අවස්ථාවල් වැඩි. සතියට අභියෝග වැඩි. අර පයේ කාය ප්‍රසාදේ පොළව ගැටෙනකොට මේ වම මේ දකුණ වශයෙන් උණුසුම සිසිල සහරහා ගුරුසු ගතිය හරහා සෑල්ු ගතිය හරහා දැක දැක හිටපු හිත හැරෙන වෙලාවට කියවක පාරට කුරුල්ලෙක් දකින්න යනවා. සබ්දයක් අහන්න යනවා. කුලම් හදිර දෙයකට හිත කැඩෙනවා. ඒතකොට ඉරියාපතේ මාරු වෙනවා. අරමුණ මාරු වෙනවා. මේ මාරු වෙන සංදිස්ථානයේදී යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන් නම් මට ඕනේ කරලා තියෙන්නේ නම් වයේ හිත පවත් ගන්නයි. ඒකටයි මම මේ භාවන මධ්‍යස්ථානට ආවේ. ඒකයි මම සීල් ගත්තේ. ඒකටයි මම ඕඩියෝ කමට උපදෙස් ගත්තේ. ඒ ඒ ඇති කරලාගත්ත සතිය තමයි මේ පවත්වාගෙන ආවේ. දැන් පැදුරටත් නොකිය ඔන්න හිත පිට ගිහිල්ලා. ගිහිල්ලා තියෙන මොකටද ඔන්න රූපයක් බලන්න. ඒක සත්‍යයක් අහ. ඒක නැත්තම් මොනවාරි හිතකට. දැන් මේකනේ මේ ලෝභය කියන්නේ. අරමුණු දෙකක් තියෙනවා. Tamanට කරදර නොකර උදාසීන වූ සත දෙන්නා වූ වම දකුණ කියන තමගේ මූල කර්මස්ථාන. ඔන්න හිතේ තියෙන ලෝභය ඇති අවිද්‍යාවේ අවිද්‍යාවේ ඇති නැත්නම් නොකියන ලක්ෂණ රූපයක් බලන්න කියලා. ඊට පස්සේ සත්‍යයක් අහන්න කියලා. වේදනාවක් වෙන්න කියලා. ඉතිවිලක් හිතන්න කියලා. ඒකට යෝගාවස්ථය තේරුම් ගන්න පුළුවන් නම් මේ භාවනා කැදිල්ලක්වත් එහෙම නැත්නම් මට වෙච්ච උණියමක්වත් සංකරච්චලයක්වත් නෙවෙයි මෙන්න පැදපත් වලින් හේ නූලෙන් මේ ලෝභය සිංහල කියන හැටි තවත් පොඩි පැත්තක් තියෙන දියවන යෝගාවචකයේ බෞද්ධ භාව වැඩි කිරීම සඳහා හිතා ගන්න පුළුවන්. ඒ මොකද අර දිගටම වම දකුණ කරගෙන කරගෙන යනකොට එකම අරමුණේ දිගට හිත පවතිනකොට ඒ අරමුණ කෙරේ හිත කම්මැලි වෙනවා. නීරස වෙනවා. ඒකාකාරී වෙනවා. හිත හැමදාම එකම ආහාරය ගන්නකොට ආහාරය දුන්නක් නැති වෙනවා වගේ. එවැනි හිත ඊට වඩා විචිත්‍ර වූ වෙන අරමුණක් පැනීම තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. ඒක නැත්තම් විගිතම ලෝභය කියලා කියන්නේ. ඒක නැත්තම් දැඩි ලෝභය කියලා කියන්නේ. ඉතින් ඒකකොට පේන කුරුල්ලා අපිට බොහොම ලස්සනට පේන වෙන්නට වෙයි. ඇයින සද්දේ ඒක නැත්නම් ඒක අතරත් පහ මොකක් හරි එකට හිත පදිනවා. ඒකෝට අපිට පේනවා මේ අරමුණු මාරු වීමට මේ ඉරියාපත මාරුවක මගින් ඡන්දේ ඉල්ලලා නෙවෙයි මාව දැන් හසුරවලා තියෙන්නේ. ඒ හැසිරීම කරලා තියෙන්නේ චේතනා පහළ වෙලා තියෙන්නේ මං කල්ැතුම තිබුණු මගේ රුචි අරුචිකම් වලට මිස මේ සාසනික වශයෙන් ගත්ත රුචි අරුචිකම් වලට නෙවෙයි. ඒ තමයි මගේ ජන්ම ගතිය. ඒ තමයි මගේ සංකාරයෙන් අප ගතිය. ඊට පස්සේ අපි හැදියා සැක වුණත්, කාම මිත්‍යාචාරය වුණත්, Tamanට අයිති නැති වුණත්, දුක් දෙනෙක වුණත් අර කැටාර වුණට හිතපත්. ඉතින් මෙතනදී යෝගාවචරයට මේ විකම ලෝකයේ ක්‍රියාකාරීත්වය එහෙම නැත්නම් අවිද්‍යාවේ ක්‍රියාකාරීත්වය මිස මේ මගේ ඕනකවට මම මේ පිරිසුත්තර දෙක කතා කරකට කියන්නේ නෙවෙයි. මේ තමයි සිද්ධ වෙන කාරණාව. ඒ නිසා මෙතනදී හිතමනාප කරගන්න නැතුව මේ හේතුඵල ධර්මයක් ලෙස මේ වැඩ කරන්නේ. මේකට හිතමනාපවමත් මම මාර්ගපාක්ෂික වෙනවා. මට අවශ්‍ය කරලා දෙන හිතමනාප කරන්නේ නැතුව මේක වෙත බලලා මේක දිහා බලලා එලිපත් ඉන්න බල්ලා ගෙට පණීද අතුරට පණීද කියන්න බෑ. ඒ වගේ අපේ චේතනාව සකස් වෙලා තියෙන නිවනට නෙමෙයි. චේතනා සකස් වෙලා තියෙන අපේ ඒ කාමයටයි රුචර්ජකම් පැත්තටයි. ඔන්න හොඳට පේනවා දැන් කෙලෙස් උපදවන්නා වූ මේ වම දකුණ මුළු ගැන්විලා තමන්ට අඳුරන් නන්නා දුන්න පොරිතෝ නැති කුරුල්ලෙක් හරි සමනලෙක් හරි මලක් හරි සත්‍යයක් හරි මොකේ හරි හිටපයි. අන්නේ පයින් වෙලාවේදී මේ යෝගාවචරයට පුළුවන්කම කියනවනම් මේ දැනිල්ල දැනිල්ල මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි හැබැයි අත්දකින්න නම් මම තමයි. මේ වගේ එකක් තමයි මරණ මොහොතේදී තියෙන්නේ. එච්චර ලස්සන පිරිසුදු අරමුණ තියෙද්දී ප්‍රතික්‍රමක ඇයිද අරිනෝ කාමයට. ඊට පස්සේ මේක විපස්සනා කරනවා කියලා කියන්නේ මේ යෝගාචරයට මෙතන පශ්චාත්තාපය වුණොත් තමයි අන්තබන්ද වෙන්නේ. පශ්චාත්තාප නොවි මේක මම කළ දෙයක් නෙවෙයි. ප්‍රතිචේතනාවකුත් නෙවෙයි මමත් නේද සිද්ධ වෙලා ගන්න කියලා දැන් මේ ඇති වෙච්ච අලුත් නෑයක් එක්ක අලුත් අරමුණක් එක්ක වැඩි කර යන්න යන්න නෝපන්න අකුසල් රාශියක් එකතු වීම සඳහා මම විවෘත වෙනවා. නමුත් අර gedara ඉතික්ලා හිටපු වම දකුණ හිටියන ඒක නීරස වුණත් ඒක කම්මැලි වුණත් ඒක ඒකාකාරී වුණත් ඒක ක්ෂේම භූමියක්. ඒක නිර්මල තනක්. ඒක නික්ලේශී තනක්. ඉතින් මට මොන වගේ අයිතියක්ද කියන්නේ අර කෙලෙසිච්ච අපාගාමී මේ අරමුණේ ඉඳලා නැවත අර තමන්ගේ තිබිච්ච කොහොමද අපකට හිත ගන්න නැත්නම් බුදුන්ගේ පැත්තට හිත ගන්න මාරේ පැත්තට යන්න දෙන්නේ නැතුව මට දෙන පෞෂත්වය මොකක්ද කියලා දැනගැනීමේදී වැද්දාගත්ම සාධකයේ දවසන්සේ පෙන්වන්නේ එතන හිත කරදර ගන්න එපා පශ්චාත්තාප වුණොත් මේ සලකා බැලීම කරන්න බෑ පශ්චාත්තාප වෙන්න තු මේක වෙච්ච දේ වෙච්ච හැටියට දැක ගන්න පුළුවන් නම් ඒ කෙනාට නැවත අර අවිද්‍යාව සහිත ලෝභයේ සහිත අරමුණේ ඉඳලා නික්ලේශී අරමුණට නිර්මල අරමුණට ගැනීමට තියෙන ඉඩ ප්‍රස්තාව වෙනවා. මේක මනුෂ්‍යයාට විතරයි තියෙන්නේ. මේ නැකියාවක් මීයක් දරුවෝ බලලෙකුට නැහැ. නැත්නම් ඊයටව ගැරඩියෙකුට මේක නැහැ. මොකද ඒගොල්ලෝ සාජාසයෙන් මේක ගිහිල්ලා තියෙනවා. අපට මේ පරිණාමය ඇවිල්ලා තියෙන යම්සි තැනකට මේ වම දකුණු වශයෙන් ඉන්න එක නීරස වුණත් ඒකාකාරී වුණත් කම්මැලි වුණත් නික්ලේශී සාපේක්ෂව නිර්මලයි. ඒක ക്ഷേම භූමියක්. මේ අලුතින් ආපු නෑ යා නැත්තම් මේ කුරුල්ල සත්‍ය හරි මොකක් හරි දෙයේ කෙලෙසක් නැහැ. චේතනාවෙන් මම නාසනෝක් දාගත්ත ගීහරකෙක් හදගෙන යනවා වගේ අර නික්ලේශී තරංග පිටසට යනවා කියන්නේ. පෘථග්ජනය භෞතික ඥාන නැතිකෙන සූදානම් මනසක් නැතිකෙන භාවික මනසක් නැතිකෙන මේකට allele යන කීක ගන්න පටන් ගන්නවා අයියෝ ඒක පිට යනවා අනේ මම වගේ පාලකන්නේ අනේ මගේ ජීවිතයක් කරනවා අනේ මගේ තත්ත්වයක් කරනවා අනේ මගේ සමාජයක් කරනවා කියලා ඉෂාක දන්දන ආඩනවා ඒක තමයි සාමාන්‍ය සිද්ධ වෙන දේ. ඒක ਸਰවඥාන්සුකේ ඉනා වෙලා අපිට කියන්නේ. මිනිස්සු ඔබ තාඳලයි වැඩක් නෑ. ඔබ ඔබ කරපු දෙයක් නෙවෙයි. ඔබ ඒ ජම්මෙට පුරුද්දට කියදී. දැන් ඔබට කරන්න තියෙන්නේ ආරෙන් එළියට පනින්න හදන රතය පාරෙන් පනින්න දෙන්නේ නැතුව පුළුවන් නම් ධන ධන ගැටස්සාලා බේරගන්න. ආපහු එතකොට අපිට පාට ගන්න පුළුවන්. ඒ ඉසాత බලන නාමක තමයි හැදගෙන වැටුනොත් සත්‍යාචාරවලට දෝෂයි. ඒක නිසා මෙතනදී පුළුවන් තරම් නැවත මූල කර්මස්ථාන ගැනීමේ දක්ෂකම මතක තියාගන්න රසව රසවත් රුචි දිනෝ ජීවත් කෙලස් නීරස කම්මැලි වුණත් නික්‍රේෂිතකට આવොත් නික්‍රේෂී මෙන්න මේ දෙක අතර බලනකොට කොච්චරක් බයලජ්ජාව තියෙනවද කොච්චරක් ඉන්ද්‍රිය සංවරය තියෙනවද කොච්චරක් අපි ළඟ සීලය තියෙනවද කියලා උත්සාහ කරන්නේ නැතුව ප්‍රයත්න කරන්නේ නැතුව භාවනා කරන්නේ නැතුව විපස්සනා කරන්නේ නැතුව කවදානම් අපේ චිත්ත සංකල්පය සංකතියට පැමිණේ යෝ බුදුහාමුදුරන කවදාවත් නැහැ ස්වභාවයෙන් කවදාවත් නැහැ මේක වැරදෙන්න දෙන්නේ වැරදිලා පශ්චාත්තාප නොවී නැවත ගෙනල්ලා අර මූල කර්මස්ථානයේ පැවැත්ීමේ කටයුතු කරනවා නම් ඒ යෝගාචරයගේ කරන සත්ක්‍රියාව සර්වඥාන්සේ පෙන්ලා කියලා කියනවා උපතින්ද ඉඳ තියෙන අකුසල් රාශියක් නොයිපද වීම ප්‍රේෂිත නැවත ආරක්ෂක ස්ථානට ගන්නවා තමන් අර පුරුදු මූල කර්මස්ථානට හිත ගන්න. අන්නේ කටයුත්තේදී හිත පිට ගියත් පශ්චාත්තාප නොවි මගේ සතිය බීතිලා නැහැ. මට මේ සතියෙන් තමයි කියලා දෙන්නේ හිත පිට ගියයි කියලා. ඊට පස්සේ අඬහරෝ ගන්න වෙනකොට නැවත ඒක ආරමුණට ගන්න එක තමයි මම කරන්න ඕනේ කියලා. යෝගාවචරය තමන්ගේම ශක්ති තමන් සදා අදාහ ගන්නවා. තමන්ගේම හැකියාව අදාහගෙන නැවත ආරමුණට ගෙන්නන්න පුළුවන් වුණොත් ඒ යෝගාවචරය ඊගාව හම්බියට යනකොට ඊගාවචරයේ හැරෙන්නට යනකොට යන්නේ මෙතන මගේ කාමයේ අනුව ආශාවන් උච්චාරණ අනුව අහුවෙන තැනට වැඩි ඒ සමන් සාමාන්‍ය හැල්ප එකක් නම් කරනවට වැඩිය හැරෙන වෙලාවේදී වැඩි අවධානයකින් වැඩි ලෑස්ති විකාර ගන්නකමකින් ගියොත් ඒකේ නාට සාමාන්‍ය හැල්මේ පවත්වන සතිය හැරෙන වෙලාවට සම්පජඤ්ඤයත් සහිතව ඉරියාපත මාරු වෙනකොට සතිය කඩා ගන්න නැතුව රූප ආවත්, ශබ්ද ආවත්, වේදනා ආවත්, ඒවත් එක රණ්ඩු කරන්නේ නැතුව හැකීක්මනින් නැවත දෙපයට නැත්නම් මූල කර්මත්තම තියාගන්න කටයුතු කරන පටන් ගත්තොත් මේ දක්ෂකම යෝගාවචරයට Taman තුළම ආවේ වෙන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයේ ඉච්ඡිත කල් භාවනා කරගෙන ඉන්න ඕනේ නැහැ. දවසයි දෙකයි. මේ කාරණාව නෑ නෑ මගේ හිත පිට යන එක වැරදි ලෝකෙ කුරුල්ලෝ ඉන්න එක වැරදි ලෝකෙ සමනල්ලු අය කරන්න ඕනේ ලෝකෙ සිද්ධු අය කරන්න ඕනේ කියලා මේ තමන්ගේ නකොට එකට දෙලක් දෙකක් දානකොට ලෝකෙට අහම වෙලා හදන ඒක තමයි ආගම කියන්නේ යෝගාවචරය කියන්නේ විතර බුදුරජාණන් අපිට දීලා තියෙන උපක්‍රමය පාවිච්චි කරන්නේ හිත පිට යන තමයි ලෝකෙ තියෙන්නේ තමන්ගේ ඒකක තමයි මේ බව දැනගෙන නැවත අර ආකර්ෂක ස්ථානෙට නික්ලේශී තැනට හිත ගේන එක ඉතින් එක දවසක අපි මේ රහස ඉගෙන ගත්තොත් එක පරියන්කයක නැත්නම් එක සක්මනක මේ රහස ඉගෙන ගත්තොත් මේ යෝගාවසරට පිටපස්සේ වරදින වරදින හැම තැනකදීම බුදු සත්‍යයි මායя පරාදයි සත්‍ය බලවත් කෙලෙසේ තුරලයි කියලා නැවත නැවත තහවුරු කරනවා අන්න ඒකකොට මේ යෝගාවචරය ආර්ථ නැති රූප නැති වේදනා නැත්නම්කට භාවනා කරන්න යන එක නෙවෙයි කරන්නේ මම මෙතෙක්කල් වැටි වැටි හදාගෙන ගිය සත්‍ය මන්නාවට ස්ථාවර කරන්න ඕනේ කියලා ඒ සත්‍යයේ තියෙන අභියෝගය තමයි මේ ලෝභේ ඒක මටත් නොකියයි මේ මාව අරගෙන යන්නේ කොහොම මරණ මොහොතදී වෙන්නේ නැහැ කියලා හිතන්න බෑ මොකද මේ දැන් වෙනවා ඒ නිසා දැන් මේ වෙන එක මරණය සඳහා සූදානමක් මරණ වෙලාවේ මට හම් වෙන ප්‍රතිශක්තියක් රක්ෂණයක් කියලා ඒක ක්‍රියාවත් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඉකින් දිගටම ඒ යෝගාචරයට සිද්ධ වෙයි සමාධිය කැප කරලා සතිය හොටක් ඉසපෙන්න. කාර්යම සමාධිය තරම් අපි අධ්‍යයයකට ලක් වෙලා තියෙනවා. අපිට ඕන කරලා තියෙන ඇති කරගත්ත සතිය කඩා ගන්න නැතුව සමාධියෙම මේ ලෝකේ කෙලවරට යනකම් සම්මන් කර කර යන්න තියෙනවා හොඳයි හැරෙන්නේ නැතුව කියලා ඉතින්. බුදුසසුනේ හැරෙන්න දීලා තියෙන්නේ මේ සමාධිය සහ ප්‍රඥාව අතර හොඳ ගුරුවක් ඇති කරගන්නවා. ඒ නිසා සක්මනේදී එන බාධා තිබුණත් ඒව විනිවිද බලන්න දක්න කෙනා එයා මේ අවිද්‍යාව විෂම ලෝභයත් එක්ක ඒක දැනගෙන මම මේක දුරු කරන්න ඕනේ කියලා යම් දවසක හිතනද ඒ යෝගාවචරයට හිත පිට යනවා. ඊ කමක නැවතත් විලාරක්ෂක ස්ථානය තියාගන්න පුළුවන් ස්වයං භූ ඥානය පහළ වුණා. මට හැබැයි පුළුවන් ඔය කොච්චර එක පිටිකයක් ගන්න භාවනා කරකට පරියන්කේ ඉන්නකොට සද්දට හිත කැඩෙනවා කරනකොට සමත ආය ගන්න පුළුවන් මට කායවත් උපදෙස් ඕනේ නැහැ සක්මන් කරනකොට මගේ හිත පිට යනවා හිත පිට යන එක නෙමෙයි මගේ ප්‍රශ්නේ පිට ගියේ හිත නැවත අපව ගන්න එකයි කියලා ඒ සඳහා මේ නිර්මල නික්ලේශිකට හිත ගන්න පුළුවන්කම අවිද්‍යාවට කාර්ය සමලෝභයට කරන යුද ප්‍රකාශය මෙන්න මේ කටයුත්ත යෝගාවචරය පුරුදු කරනවා නම් මේක දක්ෂ වෙනවා නම් කවදා හෝ මේ අත්පොත් තියා ගන්නවා නම් එතන තමයි සංකීර්ණකට ගා ගන්නවා මේ භාවනා කියන්නේ විපස්සනා කියන්නේ මේකයි කියලා ඊට පස්සේ යෝගාවචර වර්ධන වර්ධන හැමතැන හිත පිට යන පිට යන හැමතැනකදීම නැවත තමන්ගේ හිත අර පුරුදු කරලද ക്ഷേම භූමියට ගැනීමේ දක්ෂකම උරගාන්න උරගාන්න හොඳටම තේරෙනවා මේකට දෙවන්නේ සම්බන්ධ. මේකට ආයත පිටකේ දැනගන්න ඕනේ නැහැ. මේකට අපි ධර්මය කරගන්න ඕනෙත් නැහැ. මේකට පැවිදි වෙන්න ඕනෙත් නැහැ. මේක ගෑණියෙකුට පිළිගන්න කියලා වෙනසක් නැහැ. මේ බාලේ කල්ප මහල් කියලා වෙනසකුත් නැහැ. ඔය ප්‍රශ්නේ තියෙන්නේ මේ මේ මේ වචන රාශිය පාවිච්චි කරලා සිට මේ පණිවිඩය සම්නිවේදනය වෙනවද නැද්ද කියලා. මේ මොකක්ද ආගම කියලා අල්ලගෙන තියෙන්නේ. අපි මොකක්ද විපස්සනා කියලා අල්ලගෙන තියෙන්නේ. අපි මොකක්ද භාවනා කරනවා කියලා අල්ලගෙන තියෙන්නේ. අපි මොකක්ද සතිය කියලා අල්ලගෙන තියෙන්නේ. අපි මොකක්ද සමාධිය කියලා අල්ලගෙන තියෙන්නේ. අපි මොකක්ද ප්‍රඥාව කියලා අල්ලගෙන තියෙන්නේ කියලා බැලුවොත් මේ වගේ ක්‍රියා ක්‍රියාකාරී වැඩකදී සතිය වැඩෙනවා කියලා අපිට හිතෙන්න අපිට ඉතින් සතිය කැඩලා හිත පිට ගියා. වෙනදීකදී සමාධියක් ගැන අපිට අයිතිවාසිකම් කෙනෙක් හිතෙන්නේ නැහැ. මොකද සර්වඥාංශ සඳහන් කරන චින මාත්‍ර සමාධිය කියන්නේ ඔය වගේ හිත පිට පැන්න නැවත තමන්ට ගැනීමේ නිවැරදි කර ගැනීමේ යහමකට ගැනීමේ ක්‍රමය දන්නවනම් ටික කාලයක් ගියාට පස්සේ තේන ඔක්කොම කලබ ගැනීමස් සමාධිය තිබිලා තියෙනවා. ඒකට ප්‍රත්‍යාව කියන්නේ. කියන්න කියන්න මේක තේරෙන්න තේරෙන්න යෝගාවචර තේන මෙතෙක් කල මොකද්ද හිතට ඉගැන්වේ විවිධ අරමුණු වල රස විඳින්නයි. ඒකට තමයි මේ කාමච්ඡන්දය කියන්නේ. දැන් බුදුහාමුදුර අපිට දීලා කියනවා ඒකාකාරී අරමුණක හිත ක්ලේශී කරගෙන හිත පිට යන්නේම වළක්වන්න බෑ පිට ගිය ගමන් අර ക്ഷേම භූමියට නිර්මල තන්ට හිත ගේන එක ඒක තමයි ඒකෝදි භාවය කියන්නේ ඒකාග්‍ර භාවය කියන්නේ ඒ තමයි මේ අභ්‍යාපාදය මේ අවිද්‍යාව පිටු දකින්න ක්‍රමය කියලා. මෙන්න මේ ක්‍රමය අල්ලන් ක්‍රියාත්මක පටන් අරගත්තොත් ඒ කෙනාට තේරෙනවා මේ බුදුහාමුදුර අපිට දෙන්නේ මෙලෝ යකෙකුට දෙන්න බැරි පාඩමක්. කවමදාකවත් අපිට කරන්න බැරි දෙයක් බුදුහාමුදුර මේ කරලා දෙන්නේ. ඒ වගේම බුදුසසුනේ මේක සඳහා දුක්ගත ප්‍රමාණය. ඒ වගේම මේක තව කෙනෙකුට අපිට කියලා දෙන්න ගියාම තියෙන අපහසුතාව බලනකොට බුදුන් කෙරෙහි ප්‍රසාදය කාට කියන බුදුහාමුදුරෝ එව්වම වනේ මේ බුදුචානන් වහන්සේ කියලා කියන්නේ මිනිස්සුෙකුට සංනිවේදනය කළ හැකි ප්‍රායෝගික අස්පනා පිට තියෙන දැනුමක් වෙන උත්මනාචනම ඒ දේ නැතුව ඒ දේ අපි ගන්න නැතුව අපි බුදුහාමුදුරගේ දూరు අපි බුදුහාමුදුරගේ පුතුරු කියලා කිව්වට බුදුරජාණන් වහන්සේ නම කියලා කවදාකවත් ආමන්ත්‍රණය කරන්නේ. මගේ දුව මගේ පුතා කියලා කියන්නේ මෙන්න මේ විදිහට තමන් ළඟ තියෙන සක්කේෂේ මතුවෙනකොට, උප්‍යාපාදේ මතුවෙනකොට, අවිද්‍යාව මතුවෙනකොට ඒ සඳහා සතිය පාවිච්චි කරලා, තමන්ගේ අරමුණම පාවිච්චි කරලා, තමන්ගේ ප්‍රයෝග ඥාන පාවිච්චි කරලා, කෙලස් අත්මිදලා ආය අරමුණ ගන්න පුළුවන් හැකියාව. අපිට තියෙන දේක් අපි දන්නේ නැති දේක් ක්‍රියාවක් කරනකොට ඒ කෙනාට තේරෙනවා හොඳටම ප්‍රතිපදාවෙන් ඉදිරියට යනවා කියන්නේ. ඒ අනුව සර්වඥාසේ සඳහන් කරනවා මේ ව්‍යාපාදය අභිජ්ජාව කැටි ලෝභය එහෙම නැත්නම් විතම ලෝභය කියනවා තේරුම් ගන්නවා රසාස්වාදයේ දිගේ ගියොත් රස විඳින දිගේ ගියොත් අපි හිත රූපණක්සල කිරීමට හේතු වෙන මාර්ගපාක්ෂික වෙනවා එනිසා මේ රසාස්වාදයේ රස විඳිනේ තියේදී ආරක්ෂක ස්ථානයක් වෙනවා සුපුරුදු කර්මස්ථානයේ හිත පැවැත්වීමට කියනවා අභිනිෂ්ක්‍මණය කියලා. අපහැර දැමීම. එහෙම නැත්නම් හැර දැමීම. ඒක නිසා කාම සංකල්ප වලට නික්කම්ම සංකල්පේ ප්‍රතිස්ථාපනය කරනවා. නික්කීම කියලා අපි ඒකට කියනවා. අපි සාමාන්‍ය භාවිතයේදී ගීකේ හැර යම කියලා කියනවා. මේ දෙකේ වෙනසක් අපි තුල සිද්ධ වෙනවද මේ දවසින් දවස කියන එක යෝගාවචරයට Taman වශයෙන් තේරුම් ගන්නවා මිසක් අපි කියන්නේ කෙනෙකුට කොහොමදක්වත් කියන්නේ. මෙයා මේ භාවනා කරන්නේ තව කාම වඩන්නද, තව ලාභ සත්කාර උපයන්නද, ලෝකයා භාවනා කරනක මාත් භාවනාකාරය කියලා ආඩම්බර වෙන්නද කියලා බලනවා නම් එයා මේ නික්මීමක් නෙමෙයි කරන්නේ අල්ලබදා ගැනීමක් කරන්නේ. අද භාවනා ලෝකේදී ආ බලනකොට බොහෝමත් අමාරුයි. කෙනෙක් භාවනා කරන්නේ මොකටද කියලා ඒ මොනස දන්නේ නැහැ. ඉතින් ඉඳලා බලාපොරොත්තු එක්ක කියන්නත් බෑ. යෝගාවචරයට පුළුවන් මේ වත්තු ගුණ සූත්‍රයෙන් කාරණා තේරුම් ගන්නවා නම් දවසින් දවස දවසින් දවස මේ විවිධාකාර රස විඳින එහෙම නැත්නම් ප්‍රසංස්වාද විඳින වෙනුවට ආරක්ෂාකාරී මූල කර්මස්ථානක සත්‍යකීත ප්‍රතිමේ කටයුත්තයිමයි කෙරෙන්නේ කියලා ඒ විවිධ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගේ නික්මිලා මේ කෙලස් නොපතනා වූ වර්තමානයේ එළඹ සිටි ආරමුණ ඉරියව්වේ සත්‍ය ප්‍රකීමේ කටයුත්තට ලේස මාත්‍රයක් කරනවා. දින්ජිත්තක් හරි නැවෙනවා. එයා සාර්ථකෝ මේ අභිද්‍යාවට මුහුණ දුන්න කෙනෙක් කියලා කියනවා. එමලක අභිසම ලෝභයට මුහුණ දුන්න කෙනෙක් කියලා කියන්න පුළුවන්. හැබැයි ඒත් ඒ වැඩි ගමනකදී උනත් මුලදී මුලදී ඒ අපහැරීම සිද්ධ වුණත් යෝගාවචරයට ඒක තේරෙන්නේ මොකද ඒ තරම්ම දුෂ්කර ගමනක් ගමනදී ඉලට යන ගමනක් මේක තියෙනවා ඒක නිසා ඒ මුලදී මුලදී හරි විශේෂයි කටුවක්ලක් අසලින් ගන්නවා වගේ වැස්ස අන්ධකාරයේ එළියක් නැතුව තර්කයෝ හිත ගෝර සත්‍යයන් ඉන්න දැනට අකුල කරගෙන යනවා වගේ තමයි මූල මුල් ප්‍රදේශය ලැබෙන්නේ මොකද සංසාරයක් පුරා විවිධ රස වින්දන දිගේ ගමන් කර ජීවිතයක් අපට තියෙන්නේ ඒ නිසා මම නැවතත් මතක් කරනවා සමාජශීලී වෙන්න වෙන්න අපි මේ රස ආස්වාදයට රසකලෝට ගව වෙච්ච මීහරකෙක් වගේ ඇදිලා යනවා සමාජයේ කියන්නේ මේ වගේ රස ආස්වාදයට කොහොම වෙච්ච සමාජයක් නමුත් ඒ වෙනුවට තමයි මේ අභිනිෂ්ක්‍මණය කරනකොට ඒ රසාස්වාද පිටු දකින්නකොට ඒ බුදුචානන් වහන්සේගේ පාර යනකොට සිද්ධ වෙන්නේ තමයි කුජකලා වීමක් සිද්ධ වෙනවා. මොකද මේ අදහස ගරු කරන පිළිස් නෑ ලෝකේ. ඒ නිසා එවැනි පිළිස් එක්ක සමාජීය ජීවත් වෙනට වැඩිය හොඳයි මම මගේ හුදකලාවේ ජීවත් වෙනවා කියන එක නෙවෙයි සමාජීය ජනප්‍රිය ධර්ම. සමාජීය ජනප්‍රිය ධර්ම මොකද්ද? අලිපත්තියක සමාජිකත්වයට වැඩිය බලුපත්තියක රජ වෙන්න සැලකේ. ඒකකින් සාමාන්‍ය ඕන කෙනෙක් ගන්න බෑ. මුඛාවක් වන්න රජු ඉතින් විශාල පිරිසකට අය වෙන්න අපි හිතන්නේ. බුදුරජාණන් ශ්‍රියන්නේ ඊට මීට වැඩිය හොඳයි. සත්පුරුෂයන් සුළු පිරිසකට හරි එකතු වෙලා මේ රසාස්වාදයේ පිටු දක්වන රසාස්වාදයේ පිටු දක්වන නෙවෙයි මේ රසාස්වාදයේ තියෙන වාල්කම අභිනිෂ්ක්‍මණය මාර්ගයෙන් අයින් කරන්න කියලා. ඒක නිසා මේ භාවනා විතරක් නෙවෙයි මෙතන වෙල්ලම තියෙන්නේ. භාවනා කරනකොට වැටහිමක් සිදු වෙනවා නම් තමයි තේරෙන්නේ. එන්නේ එන්නේ තමයි යම් යම් බුදකලාවේ විවේක භවටපත් වීම, විස්්‍රාම ගැනීම, එහෙම නැත්නම් මේ ලද යම් කුංචි දෙකින් සතුටු වෙනවා. මේ নানা ආකාර රසලින් මුදෙන් වෙනවා කියන එක අවිද්‍යාව විරම ලෝකයක් එක්ක අනිත් පැත්තට යනවා. ඊට පස්සේ හරුවත් සඳහන් කළා තියෙනවා ව්‍යාපාදෝ චිත්තස්ස උපක්ඛිලේසෝ මේ දේවල් එක්ක ගැටෙන ගැතිය. අර ඉස්සල තුනේ ඇලෙන ගැතිය. ඒ ඇලෙන ගැතිය නිසා තමයි අපි මිනිහරෙක් ආශ්‍රම වලින් ඇදගෙන යනවා වගේ කුරුල්ලෙක් දකපු ගමන් මේ සක්මන පැත්තක දාලා ඒක පිට යනවා. එහෙම නැත්තම් තමයි අවශ්‍ය මනාපදේ නොලැබීම නිසා හිත ගැටුම ඇති කරගෙන අපි ළඟ නිතරම නුරුස්නා ගතිය කියන එක පුදුමාකාර විදිහට අපේ ජීවිතේ නිතර දෙන්නේ කියන එක. මේක සඳහා පුංචි කෝපමාවක් මම දෙන්න නැත්නම් කෝපමාවක් මම ඉදිරිපත් කරගන්න අපිට වර්තමාන මොහොත මම දැන් මෙතන කියන මොහොත විතර නුරුස්නාදයක් මුළු සංසාරම අපි ඒකයි මුළු සංසාරේ පුරාවට කවදාකවත් මම හිතලා කවදාකවත් මම මම දැන් මෙතන කියන තැනට එන්නේ ඒක වෙන්නේම නැහැ කියලා තමයි සත්‍යය සඳහන්. මේකට බුදු කෙනෙක් එක්කද. ඒකට පරතෝ භෝසේ අවශ්‍යයි. දැන් ඒක ප්‍රතෝගෝසෙන් දුන්නට පස්සේ මම බලන්න වර්තමාන මොහොතේ හිතගෙන තිබ්බ ගමන් කුඩල්ල කොට උඩ තිබ්බා වගේ දෙලිලා ඒකට විතර අපි වෛර කරන්නේ මොකේද ඒ නිසා දෙවැනි දෙයකට කිවිසකට සීකරගෙන අපි මේ සාමික වශයෙන් හෝ පෞද්ගලිකව කටයුතු කරනකොට කොච්චරක් අපේ හිත ඒකට වෛර කරලා විවිධාංගීකරණය සඳහා විචිත්‍රතාව දේවල් වලට පැනගෙන පැනගෙන යනවාද කියලා බැලුවොත් තමන් තමන්ට වෛර කරනවට වැඩිය මොනම විනෝදාංශයක්වත් නැහැ පුතේ. පුතේ නෙවදී කියලා හැන්ද වෙනකම් වෛර කරපතමයි කරන්නේ. ලෝකේ තියෙන සෑම පරිශ්‍රණයක් බලන්න. ලෝකේ තියෙන සෑම නව නිර්මාණයක්ම බලන්න. ලෝකේ තියෙන හැම ප්‍රගතියක්ම බලන්න. ඒක මේ වර්තමානයේ මේට වැඩි හොඳ කරන්න කරන දෙයක්. ඒකනේ වර්තමානයේ සෞඛ්‍ය කියලානේ පටන් ගන්න දෙන්නේ. නිසා හැම පරිශ්‍රණයක්ම හැම ලෞකික ඥානයක් ඇවිල්ලා තියෙන වර්තමානයේ කරන ද්වේෂයේ කියන පදනමයි. සකදාකත් එකෙන් වගතුවක් වෙන්නේ මාන්නයට වගතුවක් වෙන්නේ නැහැ තමන්ට වගතුවක් වෙන්නේ නැහැ. කවදා හරි කවුරු හරි තේරුම් ගත්තොත් මම යමක් හොයන්නේ පරිශ්‍රණ කරන්නේ මේ වර්තමාන මොහොත පිළිච්ච ගැති නැති නිසා වර්තමාන මොහොත සංකප්ති කරගත්තේ නැති නිසානේ වර්තමාන මොහොතේ සතුටු කරගත්තේ නැති නිසා අපිට කවදාකවත් ඒක වෙන්නේ අපිට වෙන්නේ ඒ විනෝඩ අපි අපිට නිර්මාණ අපි මම මාගේ කියා ගන්න. ප්‍රගතිය මම මාගේ කියා ගන්නකොට ඒක නොකිය කියනවා. වර්තමාන මොහොතට අපි කරන ද්වේෂය. ඒසක් කවදා හරි කෙනෙක් බුදු කෙනෙක් පළ කලකින බුදු කෙනෙක්ම උපදින්නේ කියලා කලකින මිනිසක් බව ලැබගන්නේ කියලා කලකින මේ ක්ෂණ සම්පත්තිය ලැබෙන්නේ කියලා මේ වර්තමාන මොහොත අඳුනලා දුන්න ඒකේ ඉන්නකොට තියෙන නුරුස්නා ගැටි කොට බලන්න. ඒ චිත්තක්ෂණය දිගට පවත්තන්ට යනකොට කොච්චර නුරුස්නා ගැටි තියෙනවද කියලා කියනවනම් අර කුඩල කොට උඩ දීප කතාව තමයි කියන්නේ. ඉතින් මේක ඍචුවම මොන දෙන්න උග දෙනකොට අමාරු නිසා සර්වචනාංශයේ මේ ව්‍යාපාද චර්චේට මෛත්‍රිය සමත උපක්‍රමයක් විදිහට පෙන්නලා දෙනවා. ඒකෙදි සර්වඥන්සේ සඳහන් කරනවා මේ ස්වභාවයෙන් කරන්නේ මම කියන එකට වෛර කරනවා දැන් කියන එකට වෛර කරනවා මෙතන කියන එකට වෛර කරනවා මෙයි එකක් ගන්න ලෝකචාර මම දැන් මෙතන කියන මේ තුනට වෛර කරනවා ආර්යයන් වහන්සේ කියන්නේ මාර්ගඵලලාභියයි කියලා කියන්නේ රහතන් වහන්සේ කියන්නේ අසේ බුදුමහා සම්මා සම්බුදුරජාණන් කියන්නේ මම දැන් මෙතන කියන වර්තමාන මොහොතේ සියලු සපගෙන දෙන මොහොත කියලා අවිවාදයෙන් බාරගත්ත දෙනා. ඉතින් පුත්‍ත්ජනේ කටින් කියනවා කියන කේ වෙනස. මෙතෙක් කල නුරුස්නා ගති පාපුනේ මම දැන් මෙතන කියන එකට මුළු අදීම ප්‍රේම කරන එකයි. මොකද ඒක කර යන්න බැරි නිසා සර්වඥාචෝ මෛත්‍රී භාවනාව කරලා තියෙනවා. මේ මෛත්‍රී භාවනාවේදී මට තමන්ට තමන් මෛත්‍රී කර ගැනීම සමත උපක්‍රමයක් විදිහට කතා කරලා කියලා කියනවා. ඉතින් ඒක පෙන්නලා දීලා තියෙන්නේ සර්වචනසේ මෛත්‍රී සංකල්පේ පෙන්නලා දීලා තියෙන්නේ සුබ පරමාහම්බිකමේ මෙත්තා චේතෝ විමුක්ති වදානි ඉද පඤ්ඤස පුද්ගලෝ උත්තරින් අපපති විච්ඡ විච්ඡත් විච්ඡන්තසකය මහනි මේ ලෝකයේ තියෙන හොඳ පැත්ත සුභ පැත්ත බලන්න ඉගෙන ගන්න. මෛත්‍රී කරන උච්චාරය. සුභ කර්ම කරගෙන ජීවත් වෙනවා. සුභ කර්මයන් පිටුමේ මෙත්තා චේතෝ වූචි පදාන. ඊට පස්සේ පුද්ගලෝ මේ ආසනීය ප්‍රඥාවන්තය කියලා කියන යාට නිවනෙන් මෙපිට ලැබිච්ච බුද්ධෝත්පාදී කාලය ගැන කල්පනා කරලා සතුටු වෙනවා. ලැබිච්ච මනුෂ්‍යාත්ම භාවය ගැන කල්පනා කරලා සතුටු වෙනවා. ලැබිච්ච ෂණ සම්පත්තිය ගැන කල්පනා කරලා සතුටු වෙනවා. ලැබිච්ච කල්යාණ මිත්‍රාශ්‍රය ගැන සතු කල්පනා කළා සතු වෙනවා. පැවිදි වෙන්න ඕන නම් පැවිදිට පැවිද්දට ඕනේ කියන එක ගැන කල්පනා කළා සතු වෙනවා. ශාද්ධාර්ම ශ්‍රවණය ගැන කල්පනා කළා සතු වෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ දැක්කම බලන්න දුර්ලභම වස්තු. මේ ඔක්කොම ලැබිච්ච අපිනේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කන පිටින් ගන්න. මේ ලබන්න අමාරු දුෂ්කර වස්තු සියල්ලම තියාගෙන අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කියනවාද කොච්චර දරක් මම වගේ කාලකන්ණියක් නෑ. මට අර දෙන්නේ නෑ මේ දෙන්නේ නෑ කියලා. අනිත් වගේ චිත්ත පීඩාවක් එනකොට සංකර්ෂණයක් එනකොට අමනාපයක් එනකොට බලන්න අපේ හිතේ මේ බුද්ධෝත්පාද කාලයක් කියන්නේ කිට්ටු කරන්න පුළුවන්. ඒ මහා කණින්දන් ගන්න වෙලාවක අනේ මමත් මිනිස්සෙක් නේද කියන කිට්ටු කරන්න. මට මේ චල සම්පත්තිය කියන එක නොමිලෙන දෙයක් කියන්නේ ඉවරයි. කල්යාණික අසුර බව, බණාර බව, පැවිද්ද මොකක්ද? ඒ නිසා අපි වෙන්නේ ව්‍යාපාර කරන චිත්තක්ෂණ බැලුවොත් වේලාවකට හිතනවා ඇත්තටම අපි සංකාරයට බැඳෙන්නේ තණ්හාව නිසා නෙවෙයි ද්වේෂය නිසා කියලා. ඒ බොහොම ලස්සනට සමීකරණයකින් අතර ඉරන්දලා පෙන්නන්න පුළුවන්. අපි මේ සංසාරේ දුක් විඳවන්නේ සංසාරේ දික් කරගන්නේ ගැටුම නිසා. ඉතින් එහෙමනම් ඇයි මේ සර්වචත්තනාංශයේ සීමුක දේශනාවකින් මේ සංසාරට ඇති වෙලා තියෙන බැඳීම තෘෂ්ණාව නිසා තමයි කියලා කියන්නේ? ඒකෝය අසුඛාලින ආචාරවල පෙන්නනවා තෘෂ්ණාවේ වනඟ තමයි ද්වේෂය කියන්නේ. ඒක බටේර මානසික විද්‍යාවේදී පැහැදිලිව පිළිගන්නවා සියලුම මානසික අසහනකට හේතුව ද්වේෂය. ලෝකෙ තියෙන සියලුම මානසික අසමතුලිත ද්වේෂය ඉස්සරලම හිතුවේ කායික වෛද්‍ය විද්‍යාවේ කායික රෝග සහ මානසික රෝග අතර කායික රෝග සමහරකට මානසික රෝග බලපානවා කියලා. සයිකෝසොමැටික් ඩිසීසස් කියලා. ඒ ඇතුම රෝගය සමහර චර්ම රෝග අඳුරගෙන තිබුණා. මේ මනසකට පිටිනේයි මනසෙන් තමයි මේ රෝගය හදාගන්නේ. දැන් පිළිගන්නවා ලෝකයේ තියෙන හැම කායික රෝගයකම 150ක උඩට වැඩි ප්‍රමාණයක් මනස බලපානවා. ඒ සියල්ලම ඇතුළේ තියෙන ද්වේෂය නිසා. ඒ ද්වේෂය මොකද? මට මේ අවශ්‍ය කරන දේ නොලැබීම නිසා අවශ්‍ය කරන දේ බාධා කරන කෙනා මරන්න එතන යා බාධා කරනවා මම මැරෙන්න අපිට වැඩි වෙලා යන්නේ නැහැ. සීලී නසා ගන්න ඕ සීලී නසන්න අනුගේ පරපන්නසන්න වැඩි වෙලා යන්නේ මොකද තත්ත්වෝ එකට අපි ආසාවක් තියෙනවා ඉතින් මේක තේරුම් අරගෙන යම් කිසි කෙනෙක් මේ තෘෂ්ණාව වැඩි ධර්මයට ද්වේෂය වැඩි වෙනවා කියලා වැඩි සෙනේ දබරටයි කියන අපේ පරණ ආත්මෝපදේශය ගත්තොත් මහාවැත්ත උගලකටයි කියලා අපි යම් තැනක මේ ලෝකේ තියෙන වස්තු වලින් එකක් අනිත් ඒවාට වැඩිය හොඳයි කියලා හිතනකොටම ඒ හොඳට සාපේක්ෂව අනිත් වස්තුවට ද්වේෂයක් පහළ ඒක නිසා මේ අපිට දීයති වස්තු ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න මේක හොඳයි මේක හරියට වැඩිය හොඳයි මේක මගේ රුචිය මේක මගේ මනාප මේක කියලා අපි එකක් තෝරනවා කියන්නේ අනිත් සියල්ලම ප්‍රතිචේද කියලා මේකේ සාපේක්ෂ තමයි අපි සංස්කාරයක් ඉදවන්න වෙලා තියෙන්නේ ලෝකේ තියෙන හරියක් තියෙන හතර මා ධාතු. ඕක විවිධ හැඩ කල ගන්නවා. ඕක මේ මම මේක මේක මාගේ මේක මගේ ආත්මය කියලා තෝරන තණ්හාව ඇතිතා. ඒ තණ්හාව අහු වෙන කෙනෙක් සියල්ල ද්වේෂයට ලක් වෙනවා. ඒ නිසා මෛත්‍රියෙන් කරන්නේ මේ මට මේ විතර දේවල් තෝරන්න හම්බ වෙච්ච එකම පෙරකිනා. ඔහු ප්‍රශ්නයක් කරගන්න එපා. කරගන්න නැතුව අපේ හම්බෙච්ච බුද්ධෝත්පාද කාලේ සංසාරක භාවක්ෂණ සම්පත්‍ය වගේ ඒවට ඇති සුබ පැත්ත බලන්න පුරුදු වුණොත් අපිට කල්පනා කරන්න කොච්චර දේවල් තියෙනවද අඳගොළු බීරියෝ ඉපදුනා නම් වෙන මොනවාට හීන මානක සසල දෙයක් සහිත වුණා නම් අපිට මෙහෙම ඇවිල්ලා බලන භාවනාවක් කරන්න හම්බෙන්නේ නැහැ නමුත් අපි දැවෙන්නේ මොනවත් එකද කියලා බැලුවොත් තාමත්ම පුංචි මේ අලියෙක් හම්බුනාට එක් හම්බුනාට පස්සේ අපි අඬනවා අනේ හේතුවක් නැහැ කියලා. මේක තමයි මේ දවස පුරාම සිද්ධ වෙන්නේ. ඉතින් මේ දෙක සංසන්දනාත්මකව බලලා සතිය අංගයක් විදියට සතිය ලක්ෂණයක් විදියට වෙත පැමිණෙන සියල්ලට සමහිත පෑවොත් එතේදීම වේදිව සම්පේරුව වෙනුවට වෙත පැමිණෙන සියල්ලට සමහිත පෑවොත් ඒ සියලු මානසික රෝග වලට එකම ප්‍රත්‍යක්ෂ උත්තරය. ඒක නිසා අපි පරියන්කයට ගියයි කියලා හිතන්න හිතාමතා කරන සියල්ලම නතර හිතාමතා ඕල්ලන්නේ නැහැ. හිතාමතා කතා කරන්නේ නැහැ. ඊට පස්සේ හිත කියන්නේ හිතට කියනවා අචේතනිකෝ මේ පවත්තන ඉරියව්වදී 100 100ක් අවදී 100 100ක් එලෙමසිටි ගතියේ අප්‍රමාදීව බලන්නේ ඉන්න මොනම දෙයක් කොටයක්. මේ පැමිණෙන සියල්ලම ධර්මයි. සියලු මේක දිහා බලන ඉන්නකොට ඒ සමස්තය දිහා බලනකොට මේ මම දැන් මෙතන කියන මේ චිත්තක්ෂණ දිහා බලන ඉන්නකොට අපි හිත කොච්චර මේව අතරමැද දේවල් තෝරන්න හදනවද ආරක හොඳයි මේක නරකයි මේක ධාර්මිකයි මේක අසාධාරණයි මේක සාධාරණයි මේක අසාධාරණයි කියලා ඒ තේරිල්ල හරහා තමයි මේක එකකට කැමැත්ත සහ එකකට අකමැත්ත ඇති කරන්නේ කිසිසේත්ම අපිට ඕන යුතුයකමක් අපිට ඕන වගකීමක් අපිට ඕන පවරන වැඩක් නෙමෙයි ඒක. සතිය කියලා කියන්නේ මේ ව්‍යාපාදයට සාපේක්ෂව කියනවා නම් හිතාමතා කරන සචේතනිකව කරන සවිඥානික කරන සියල්ලම ශික්ෂාවට ලක් කරන්නේ. ඒකලම අපි මේ සියල්ලටම එන්න ආරම්භ. මම මේ කතා කරන්නේ පරිලක්ක භාවනාව. ඒකට මතුවෙන සියල්ල વિશે සමසිත පවත්වන්න පුළුවන් නම් මූල කර්මස්ථානයේ හිටියත් වෙන තැනකට හිත ගියා. ඒක දිගටම සතිය කෘත්‍යයක්. අන්තිමට තමයි තේරෙන්න පටන් අරගන්නේ. අරමුණු මොන විදිහට මාරුණත් හිත පැමිණෙන දේ රූපයක් වුණා, සත්‍යයක් වුණා, ගඳක් වුණා, රසක් වුණා, පහසක් වුණා. ඒක තිස්සේ බලා සිටීමේ හැකියාව තියෙන තාක් කල් සතිය වැඩෙනවා. දෙහින අරමුණක් ප්‍රයෝගී කරගෙන සත්‍ය විවිධාංගීකරණය වෙනවා. ඒ නිසා භාවනා කළ ගොඩක් කල්පී එකනවා. පුරුදු වෙච්ච එකනවා. එහෙම නැත්නම් භාවනා ජීුණේ චේකනා මට හිතවිලි නොඒවා කියලා හෝ මට ශබ්ද නොඒවා කියලා හෝ මට වේදනා නොඒවා කියලා කිසිම අදහසක් නැහැ. යා බලන්න මේ වේදනක් තියෙන, ශබ්දක් තියෙන, හිතවිලි තියෙන මූල කර්මස්ථානයක් තියෙන. ඒක විවිධ රංගන රසපාති දැක්කට නොදැක්කා වගේ ඇහුනට නොඇහුනා වගේ දැනුනට නොදැනුනා වගේ මලගිනියක් වගේ අර චිත්තක්ෂණ 100ක් ඉන්න පුළුවන් මෙන්න මේ ප්‍රයත්නේ කරන්න කරන්න පුතුම ප්‍රතිශක්තියක් එක පටන් ගන්නවා භාවනා නොකර කියනවා කියන්නේ මේ ශබ්ද නැතර වීඩියෝ මට භාවනා කරතයි වේදනාවක් මට භාවනා කරතයි හිතවිලි ඇති වෙන ක්‍රමයක් නැද්ද? එහෙම නම් මට භාවනා කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ අපේක්ෂා කරනවා. මේක නොඉඳ අරක නොඉඳ මේක නොඉඳ කියලා. සත්‍ය කෘත්‍ය මොකද? මේ සියල්ලටම ඉඳන්ද හැබැයි ඉල්ලලා ගන්නවා නෙවෙයි. ස්වභාවයෙන් ඉඳන්නවා. ඉන්නර්ලා ඒවා තීරුරකට රඟපාති. ඒ වගේ භූමිකාවල් සම්පූර්ණයෙන් රඟපාති. තමයි මේකෙන් හිත කරදර ගන්න කියලා. දැක්කට මතක් කරගන්නේ. ඇහුනට නෑ වුණා වගේ. දැනුනට නොදැනුණා වගේ. හිතවිලි ආවට හිතන්න බැරි කෙනෙක් වගේ මලමිණියක් වගේ මේක දිහා බලාගෙන ඉන්නකොට ලෝකයා හිතන්නේ ලෝකයක් වාක්‍යය. බය අදුකමක් කියලා. ඔය බුදු දානස අපි ඉල්ලන්නේ ඔබට මේක පරිවේෂණ මට්ටමේවත් කරන්න බැහැ කරා. ඊටම ගන්න දේවල් අපි ශික්ෂණය යටපත් කරලා වෙන්න තියෙන සියල්ල වෙන්න බලන්න හිටියොත් අපිට තේරෙන පටන් අරගන්නේ මේ තේරීම මනාප මනාප දෙක මේ අනවශ්‍ය ප්‍රශ්න කීයක් ඇති කරගන්නවද අසතුටක් හැම චිත්තක්ෂණයක අපිට එහෙම අවස්ථාවක් දීලා නැහැ තෝරන්න අපිට දීලා තියෙන ඔය ඔබ කරපු කර්මවලින් පුරුදු වලින් එනදී ඕක හේතුඵල ධර්මයක් කියන්නේ ඒ තෝරණ්ඩයි තුවාස්කම කියනවා නම් පු탁ජනය තමයි ඒක විශ්වාසයෙන් පවරගන්නේ ආර්යයන් වහන්සේලා රහතන් වහන්සේලා කිසිසේත් නිවර්ත වෙන්නේ නැහැ ඒ වෙත පැමිණෙන දෙන දේ දිහා නොකැටි ප්‍රතික්‍රියා නොකර බලා සිටීම උස්සස්ම තපස කියලා කියනවා. ඒ නිසා විපස්සනා මේ ව්‍යාපාදේ ආවට පස්සේ අපිට මෛත්‍රිය පුළුවන් යම් ප්‍රමාණයක් වෙනවා. මෛත්‍රී කාය කර්ම වචී කර්ම මනෝ කර්ම මාර්ගෙන් යටපත් කරගන්න හැබැයි විපස්සනාවෙන් වගේ ඒක විවිධ දැක ගැනීම හැකියාවක් සමත මෛත්‍රී භාවනාවෙන් කෙරෙන්නේ නමුත් මෛත්‍රී භාවනා නිසා නිවන් දක්නාතෙක් අපි යන ගමන අපි යන පාරේ තියෙන කටුකරෝසන ගැතිය පොඩ්ඩක් අඩු කරන්න පුළුවන්. ඒක පුදුචාන් වාසේ පෙන්නන්නේ ගල්වල පාරක අරක බරපතලක් යනකොට ජර ජර ජර ජර ස්කවෙන සද්දෙට අර කඩෑනේට කරක් තියෙන. ඒකට දෙල් ටිකක් දැම්මොත් ඒ ජර ජරපර සත්‍ය අඩු වෙනවනේ. ඒ දාන තෙල් වලට ලිහිස්සි කියලා කියන නැත්නම් සිහිය කියන වචන පාවිච්චි කරනවා. මේ භාවනා ජීවිතයේදී අපේ මේ කඩයිනේට දාන තෙල් ටිකට තමයි මෛත්‍රී කියලා කියන්නේ ඒකට සිහිය කියන නම පාවිච්චි කරනවා. නමුත් මේ සිහිය ව්‍යාපාරයේ තියෙන සියක් පිටුලකට උදව් කරන්නේ. ඒක යම් ප්‍රමාණයකට තලමාරු කරන්න උදව් වෙනවා. නමුත් 100ක් විනිවිද දකින්න විපස්සනාවෙන් එතකොට මේ දුරුස්නා දේවල් වෙත පැමිණෙනකොට දුර භාවනා කරනකොට ඔන්න කපාරට සද්දයක් එනවා. ඒකට කවුල වේදනාවක් එනවා. ඒකට හිතවිල්ලක් එනවා. එතකොට මේ ඇතුලේ මේ ද්වේෂ හිතවිල්ල හිතමනාව ගත්තොත් එයාගේ සතියක් කඩනවා අරමුණ මුත්‍ට විශ් කරනවා සත්‍ය සමාධියක් කඩනවා. උදේ සැලකෙන්න බලන්නේ කියොත් දැන් මේ අරමුණ ප්‍රාණ කරනකොට හදිසි අරමුණක් ඇවිල්ලා හෘදය පාරදී නිසා සත්‍ය ගමන වෙනස් පැත්තකට හැරෙනවා මිසක් සත්‍ය කැඩෙන්නේ නැහැ. කොහොමද අයිසෙක් නිව්ටන් එල්ලා දුන්නේ ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් ආපු ගමන් ඒහා සමාන ක්‍රියාවකට බාධාවක් ආවම ඒහා සමාන ප්‍රතික්‍රියාවක් කරනවා. ඒක ප්‍රතික්‍රියාවක් වෙන බව ගන්න සත්‍ය ජීවනයේ නැහැ. රකින්නක් කොහොමද අපි දන්නේ. ඒසාව අදක්ෂ යෝගාවචරයා මේ සත්‍යය එන වාරයක් පස්සේ හිත කැඩෙනවා කියලා හිතනවා. වේදනාව එන වාරයක් පස්සේ හිත කැඩෙනවා කියලා හිතනවා. සත්‍ය කැඩෙනවා කියලා හිතනවා. තව හුදු සැලකිලි බලන්නේ කියෝ. අරමුණක ඉඳලා ආනපාන ඉඳලා දැන් සත්‍යයක් කවුරු දන්නේ? සත්‍ය තිබුණේ දැන් මේ ආනපානෙ හිත සත්‍යක කිය බව දන්නේ අරෝණි කරවල මාරු වෙච්ච බව දාන්නේ සතියටත් වඩා සතිය සම්පජානනය. අන්න ඒකට අනුග්‍රහ කරලා ගන්නවනේ. මේක බාධාවක් නෙවෙයි. මේක සත්‍ය විවිධාංගීකරණය කරන්න ආවේ පක්ෂේම ඉස්සරහට යෝගාවචරය ඒකට පශ්චාත්තාප වෙනවා වෙනුවට ඒ කරබල අස්සදේ සත්‍ය කඩා ගන්න නැතුව අරමුණු මාරුණක් ඉරියව්ව මාරුණක් සත්‍යපවත්තගෙන ඉන්නේ හැකියාව බලනකොට මේ ව්‍යාපාදයේ වශයෙන් අපිට දෙන්න තියුණු බාධා වෙනුවට සතිය අලුත් පහරයක් අලුත් විවිධාංගයකට යන්න පටන් ඒ නිසා භාවනාවේ ඉදිරියට යන්නේ නැහැ. බාධා නැතිවීම නෙවෙයි අපි අපේක්ෂා කරන්නේ. වාහනේ තියෙන හොඳ ශොකක්සෝවරයක් වාගේ. පාරේ වලවල් තිබුණත් ඒකේ ශොකක්සෝවරක හොඳ නැහැ. එක ටයර් එකක් වලට වැටුණාට ප්‍රධාන වශයෙන් ඒ ආකාරයේ කම්පණය නොදී මගියට කම්පණය නොදී ඒක ෂොක් එක අරගෙන එතරම් නතර. මේ වගේ භාවනා පුරුදු කරමු එකනහට හිරියර කරදර ආවට ඒක ප්‍රතික්‍රියා කරන්න නෙමෙයි ඉක්මන් කරන්නේ. මේ හිරියර කාදර කරදර මැද සතිය පවත් ගන්න පුළුවන්. හරියට ට්‍රිලි රේස් එකදී බැටන් එක වටන්න නැතුව විකට ගෙනියනවා නම් වෙනාකෝ ලීඩ් එක කඩා ගන්න නැතුව ඒ යෝගාවචරය මේ ව්‍යාපාද කරන අරමුණු සාධක කරගෙන ව්‍යාපාදයට හේතු වෙන බාධක සාධක කරගෙන සතිය බලවත් කරන හදනකොට ඒ කිනාට තේරෙන්න පටන් ගන්නවා මෙන්න මෙවැනි කරදරයක් වෙනකොට දරා කියාගෙන තමන්ගේ ಗುಣ හානි කරගන්න නැතුව යන මිනිස්සෙක්ට මිස තමන්ට තමන් සාර්ථක කරගෙන ජීවත් වෙන මිනිස්සුත් ලෝකේ හොයන්න තමයි. ඉන්නේ විදිහට මේ කරදරයක් වෙනකොට අනේ මම වගේ කාලකන්ණිය මගේ සත්‍ය කැඩුණා කියලා තමන්ට දෙක් දෙනවා විනුවට දැන් මේ ඔක්කොම කරදර මම සත්‍ය පවත්තන්න ඕනේ කියලා තමන් කෙරෙහිම තමන්ට අනුකම්පාවක් තමන් කෙරෙහිම තමන් සම්මාන දෙන ගතියක් තමන් කෙරෙහිම තමන් ඉදිරියේ දක්ෂණ ගතියක් එන මිනිස්යාට මෛත්‍රිය ක්‍රියාත්මක නිකාරක සක්‍රියව නිකම් පොදු වාක්‍යයකට කටපාඩම් කරනවා නෙවෙයි. ඉවැනි කෙනෙක් විතරයි තමන්ට තමන් සමාව දෙන කෙනෙකුට විතරයි තව කෙනෙකුට සමාව දෙන්නේ. ඒනතුරු පොඩි දෙයක් කරනකොට තමන් නුස්නාගත පහළ වෙන කෙනෙක්ගේ කවදාකවත් තව කෙනෙකුට සමාවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එචා භාවනා කරගෙන යන්න යන්න ඒකට මේ විපස්සනාව දියුණු වෙන්න දියුණු වෙන්න තමන්ට තේරෙන්න පටන් ගන්නවා ඒ සීලේක සමාධි ප්‍රඥාවට කටයුතු කරනකොට කරනකොට තමන් කුප්පන්න අවශ්‍යද කීතිකසන් දෙන හැම කාරණාවකින්ම තමගේ ඉවසීමේ ශක්තිය වැඩෙන්න ප්‍රතිශක්තිය වැඩෙන්න දරාජා ගැනීම හැකියාව වැඩි වෙනවනම් අපි කියන සත්පුරුෂය කියලා සද්ධර්මය කියලා යොච්චමචකාරය කියලා. ඒක එදේන දේට ලොකු සමාගතිය වැඩි වෙනවනම් ඉතින් අසද්ධර්මය කියනවා අසත්පුරුෂය කියනවා අයොච්චමචකාරය කියනවා. ඉතින් මේක පිට කෙනෙකුට මනිනවට වැඩිය සුවිරු ඥානයේ එක්කනට එතන එතන එතන එතන කරගන්න. ඒ තමයි වත්තුපුන සූත්‍රයේ අවතනාසේ මොකක්ද සම්බන්ධතාවයක් වෙන්නනවා. යම් විදියක යෝගාවචරයා මේ දැඩි ලෝභය සහ නැත්නම් විතම ලෝභයත් එක්ක වැඩ කරනවා නම් එයා එන්නේ එන්නේ අපිෂ්ක්‍මණය එයාගේ සත්‍යය තුළින් ඥානක් වෙනවා අනුදක් වෙනවා. යම් හේකින් කෙනෙක් ක්‍රියාකාරයත් එක්ක හොඳට තේරුම් ගන්න කටයුතු කරනවා උපක්ෂේෂය දැනගෙන උපක්ෂේෂය අඳුනාගෙන උපක්ෂේෂය ප්‍රහාණ වෙනවනම් එයාට නිකම්ම මෛත්‍රිය වැඩෙනවා. තමන්ට තමන් අනුකම්පා කරගන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් තමන් දෙස්ති ගන්න යන්නේ මම මේ පොඩි දෙයක් කිපෙන කෙනෙක් කියලා. ඒක තේරුම් අරගෙන ඉදිරියට යන කෙනාගේ තමන්ට තමන් සමාව දී ගන්න කෙනා තුලින් ඕනම වෙලාවක තවසනකොට සමාව ලැබෙන්නේ ඉතියි. ඒක නිසා මේ අවිද්‍යාව ගත්තත්, ව්‍යාපාදේ ගත්තත් සමතෝපක්‍රම දෙකක් තියෙනවා. විපස්සනා උපක්‍රම දෙකක් තියෙනවා. ඉතින් අපි අර විපස්සනාට කෙලිම බහින්න බැරි නම් සමතම වැඩ ගන්න වෙලාවක් කියනවා. නමුත් හොඳට මතක තියාගන්න සමතේ කරන තාවකාලික වේග යටපත් කිරීමක් පමණයි. ඒකත් කරන්න වෙන වෙලාවල් එනවා හැබැයි. නමුත් ඇයි හමාර වෙන්නේ? ඒක විපස්සනා වාසයේ පැමිණිච්ච අවිද්‍යාව වෙනක ව්‍යාපාදය මේක මූලමදාද වශයෙන් දැකි. ඒ නිසා සතර සතිපට්ඨානයේ අවසාන කොටසට යනකොට ධර්මානුපස්සනාවට යනකොට උප්පන්න කාමිතක්කම් සංසජ්ජත්න සංඛේ අජ්ජත්න කාමිතක්කම් අත්තිමේ සජ්ජ අජ්ජත්න කාමිතක්කෝත් පජානාති කියන උදේට භාවනාවේ සතිය සමාධියේ පිට වෙලාවට දැන් ඔන්න මට කාමිතක්කයක් ආවයි කියලා කාමිතක්කේ තියෙන වෙලාවට තේරුම් ගන්න. පශ්චාත්තාප වෙනවා ඕක කරලා දෙනවා නෙවෙයි. දැන් මේ නැති කාම විතක්කයක් මට ආවයි කියලා ගන්න. මේ තියෙන කාම විතක්කේ හිත ඇතුළේ වැඩෙනවයි පවත් ගන්න. ඒ වැඩිච්ච කාම විතක්කේ නැතුණයි කියලා ගන්න. එතකොට මේ කිත් වෙලා තිබුණ මේ කෙලෙසය කාමය එතකොට මේ නීවරණයට එතකොට නීවරණ ධර්ම කියලා ඒක ධර්මයක් බවට පත් කරලා කතා කරනවා. ඒකවල තමයි මම කියන කාමය මේ ඇති වුණා මේ පැවතුණා මේ නැති වුණා ඒ වගේම සම්චිමේ අච්ඡත්තං ව්‍යාපාදෝති පජානාති සත්තංගේ අච්ඡත්තං ව්‍යාපාදං සම්චිමේ අච්ඡත්තං ව්‍යාපාදෝති පජානාති මට දැන් නුරුස්නාගතයක් තියෙනවා කියලා ඇතුළත නුරුස්නාගතිය තියෙද්දිම ඒක දැනගන්න බුදුහාමුදුරුවෝ දැනගන්න නෙවෙයි ගුරුහාමුදුරුවෝ දැනගන්න නෙවෙයි තමන් දැනගන්නවා ඒකට පශ්චාත්තාප වෙන්නේ නැහැ ඒකට පහත ගැටම ගන්නවා පෙළෙන හැටි දකිනවා. නැති වෙන හැටි දකිනවා කියන ඒ ව්‍යාපාදයම විනිවිද දැකීමක්. ඒ නිවර්ණ පබ්බේදී සත්‍යයන් සඳහන් කරලා තියෙනවා. මේක මේ මනුස්ස ජීවිතයකදී මිනිස්සුන්ට කලහක් පිටට ඉස්සලා මේ අදහස ඉදපත් කරලා වචනාසී කරා. නැත්නම් අපි හිතන්නේ මේ ව්‍යාපාදේනකොට අනුන්ගේ බේත් කරන්න ඕනේ. වෙන කෙනෙක්ගේ සමාව ඉල්ලන්න ඕනේ. වෙන කෙනකින් අපිට සාන්තිය ලැබෙන්න ඕනේ ආශිර්වාද ලැබෙන්න ඕනේ කියලා. ඒ නිසා මේ වත්තරේ හොදනයි කියලා. නැත්නම් හිතේ සංකීර්ණ සුතුරු කරනයි කියලා. සර්වඥාන්සේ බලාපොරොත්තු වෙන්නේ යෝගාවචරය විසින් ප්‍රථමයෙන් විශේෂයෙන්ම විපස්සනා ගැන කතා කරනකොට තමන් තුළ තියෙන මේ ක්ලේශය අස්පනා පිට තියෙන්නේ දැකීම හඳුනා ගැනීම සුද්ධියේ පළවෙනිම පියවර. ඒකයි සදාචාරවාදීයි සම්පූර්ණ වෙනස්. සදාචාරවාදීයකට වෛර තමලඟ තියෙන කෙලෙස් වලට වෛර කරනවා, පහත් කළ සලකනවා, කෙලෙස් සහිත කෙනත් පහත් කළ සලකනවා. භාවනා කරන එක හිතා ගන්නවා. මට දැන් මගේ රෝග නිర్ణය ලැබුණා. මගේ හතර කවුද කියලා මම දන්නවා කියලා එයා ඒ වගේ බලන්නේ මේ ඒ කෙලෙසේ ඒ සංකලයේ තියෙන තවපක්ෂේ විවිධ දකින්න. අන්න ඒ මට්ටමට ගමන් තුළ ආත්ම විශ්වාසය පහළ කරගන්න පුළුවන් නම් ඒ පුංචි තැන්වලින් තමයි කැටි වෙන්නේ. බුදුචානන්සේ ඒක යංගාර්ථයෙන් කියනවා. එහෙම තමන් තුළ මේ කෙලෙස් එක්ක මුහුණට මුහුණ දීලා ඇති කරගන්න විශ්වාසය කෙලින්ම පේන්නේ බුදුහාමුදුරන්ගේ ගුණයක් විදියට. ස්වකාරණයේ සර්වඥාන්සේ අරහං සම්මා සම්බුද්ධෝ විචාචන සම්පන්නෝ කියලා අරහං භාවයටපත් උනේ පිරිසුදු බවටපත් උනේ කෙලස් වලට වෛර කරලා නෙමෙයි කෙලස් විනිවිද දැකලා යම් තාක් මම මගේ කෙලස් විනිවිද දකින්න දකින්න බුදුහාමුදුරුවෝ තේරුම් ගන්නවා මේ විදිහට බුදුරජාණන්සේ නව ගුණම පූජාවක් වඩපත් වෙනවා තමයි මේ කෙලස් එතන එතනම දැනගෙන ඉතාම తాවකාලික කුටි වෙලාවකට ක්ෂණ මාත්‍ර වශයෙන් පිටු දකින හැම වෙලාවකම දුකුනේ සියලුම කරා. ඒකට ධර්මයේ සංකල්ප බව. ධර්මයේ මුල නදාග මනාකොට දේශනා කර ඇති බව. කවුරුත් කියන දෙයක් ඕනේ තමන් ලකුණු ලබන ලබන වෙලාවේ ඒ ඒ කෙලෙස් වලට සාපේක්ෂව ජය ලබන ලබන වෙලාවේ ධර්මයේ තියෙන සජීවී ගතිය පේන. ඒ වගේම අපි දක්වා මේ ධර්මයෙන් මෙතෙන්ට ගෙනාවු මේ සංඝ පරපුර. නැත්නම් වර්තමානයේ ඉන්නා වූ මේ සංඝ පරපුර මොනතරම් වටිනා සත්ක්‍රියාවක් කරන්නේ කියලා සංඝයා කෙරෙහි ඇති ශ්‍රද්ධාව. සංඝයේ ගුණ ටික මේ සුපටිපන්නවාදී ගුණ ටික දැන් Taman තුලින් තේරුම් පටන් ගන්නවා. මම මනාවකට ධර්මයට පෙළපිලා කටයුතු කරන්නේ ඒ නිසා මා සංඝයා. ඉතින් කිනාව සංඝයා අතර මා කෙනෙක් උචුපටිපන්න ගුණය ආදි වශයෙන් එන්න පටන් ගන්නවා. ඒත් එක්කම සර්වචන්සේ සඳහන් කරනවා මේ විදිහට කෙලස් ගැටදර කෙලස් ටික ටික හරි විනිවිද දකින්න කෙනා අනේ මේ සියලුම මට මේ කරන්න පුළුවන් මේ මගේ සීල නිසානේ. දුස්සීලෙකට මේක හිතන්නවත් බැහැ කියලා අර තමන් රකිනා වූ සීලය පිළිබඳව නොසලෙන සද්ධාාවක් එයාට එන්න පටන් ගන්නවා ඒක විතරක් එපා ස්ථිරසාරව වෙන්නේ කියලා. චිත්තක්ෂණ වශයෙන් ඇවිලා ආය නැති වෙනවා. ආය චිත්තක්ෂණ වශයෙන් ආය නැති වෙනවා. නමුත් මේ නැතිවීම තනාවක නැතිවීමක් නෙවෙයි. తాවකාලිකව නැති වෙනවා නැවත නැවත තනාවට ගන්න පුළුවන්. ඒ නිසා යෝගාවචර නැතුණ එක පශ්චාත්තාප වෙන්නේ නැවත සකස් කර ගැනීම නැවත ටිකේශිතට පැමිණීම තමයි මගේ ධර්ම නැත්නම් සාසන භ්‍රමචර්ය කියන්නේ ප්‍රතිපදාව කියන්නේ කියලා මේක නැවත නැවත භාවිත බහුලීකත කරන්න කරන්න ඒකම නැවත නැවත තහවුරුමක් අන්න එවැනි යෝගාවචරයේ කියන නිකුත් වෙන කම්පන වේගය එවැනි යෝගාවචරයේ කායික මානසික වාචික ක්‍රියාකලාප පැහැදිලිවම බෝවෙන දෙයක්. ඒක කෙනෙක් ළඟ ඉන්නකොට තේරෙනවා ඒ පුද්ගලයා මේ කටයුතු කරන්නේ සාර්ථක ලාභ සත්කාර සම්මාන සිලෝක ලබන්න නෙවෙයි. මෙයා ධර්මයට යෙදී ගත කරනවා කියලා. ඒක ਸਰවඥාංශයෙන් පෙන්වන්නේ වර්ණ ගන්නවා ඉස්සරලා අර දෙත් තියෙන කුණු අයින් කිරීමට වැඩි උනස් වෙන රජකෙක් වාගේ ඒ යෝගාවචරය බලන්නේ මේ සාසෘත කියන ගුණ ටික තමන් ළඟටපත් වෙන්න නම් තමන් තියෙන කෙලෙස් නැති කරන එකයි වැඩි. ඒ නිසා පින් කිරීම නෙවෙයි ප්‍රධාන දේ. පවු නොකර සිටීමයි සබ්බ පාරසා කරනවා. ඒ සාධනය කියලා කියන්නේ සබ්බ පාරසා කරන කුසල සුපසම්පදා සචිත්ත පරිවදාපන ඒකම් බුද්ධාන සාසන. ආගම කියන්නේ ඔබ පැත්තක දාලා පිට කරපන්. ඒ කියන්නේ හොඳ වර්ණ ටිකක් කරන ඕරෙත් ඔබපන්. අන්තර ඉඳී දැන බලනකොට රෙද්ද ගුණ කියනවා මේක ඇලවිලා නැහැ. බුදු දහම නිසා කියනවා. සීල පවෙන් නිමුදින්න සිළුපුතේන් මහත්ලාගේ කටයුත්ත අන්න ඒක තේරුම් ගත්ත එක නම් පිට නොකරනවා කියන එක නෙවෙයි තියෙන්නේ. එයාට විතරයි දැනගෙන හරියට පිනක් කරන්න ඕනේ. මොකද චිත්තසංතානය පිළිසුදු කිරීම නිසා. ඒ සබාවනාවක් මාර්ගයෙන් අපි දුක් කර ක්‍රියාවක් කළාට දුෂ්කර යුද ප්‍රකාශයක් කරාට අනිතික පහසුව කියලා හිතුණාට ඒ පහසුවෙන් ඉස්තිරකාර වෙච්චක් ඇති වෙන්නේ නැහැ. මේක අමාරු වුණත් අපි කරන්න හදන්නේ ඒ එළිය වර්ණය ගන්න රෙද්ද වස්ත්‍රය පිසුදු කිරීමේ කටයුත්තක් ඒ නිසා මම අර මුලින් කියපු කාරණාව සත්‍යක් කරනවා මේ කටයුත්ත බහුවචනය කරන්න බෑ මේ වචනේ සිද්ධ වෙනවා සිද්ධ වෙන්නේ එකම එක උපමානක මම දැන් මෙතන නිසා යම්ම වෙලාවක යෝගාවචරය ඒ මම දැන් මෙතන කියන එකට සමවැදිලා ඒකට එළඹිලා වාසය කරනවා නම් ඒ කෙනා බුදුහාමතුන් පරිවිදේ කරන කෙනෙක් තමන් කාමකම්පා කරගන්න කෙනෙක්, අභ්‍යන්තර සාසනය වඩන කෙනෙක්, බාහිර සාසනය වඩන කෙනෙක්. ඒ නිසා ඒ සඳහා සත්‍ය පැහැදිලි සිටිනාවෝ මේ පිළිසට මේ ධර්ම දේශනාවේ කාරණා ටිකත් ඉදිරියේ ධෛර්ය ශක්තිය බලයේ පිට හේතු ආශනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැවත කරනවා. සුදු දිනාට සනසීමු දා වේවා සතා